නිවන් මාර්ගය පැහැදිලි කරන මතපදන් දේශනා මාලාවේ තවත් දේශනාවක් මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පදන්තාචාර්ය අනුබුද්ධ තුතුගෝස මාහිම්පාණන් මහන්සේ ක්‍රිස්තු වර්ෂ 500 වසයේදී පමණ මේ ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වෙලා සීහල අර්ථකථා ඇසුරෙන් රචනා කරන්ට යෙදුණු මේ මහානීය ධර්ම ග්‍රන්ථය, ධර්ම සාගරය, විසුද්ධි මාර්ගය අපට එදා පටන් අද දක්වාම නිවන් මාර්ගය පැහැදිලි කරගන්නට අතිශය මාහිමි ග්‍රන්ථයක් බවට පත් වුණා. එදා පටන්ම තේරවාදී භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලාගේ මේ භාවනා මාර්ගය පිරිසිදුව පැහැදිලි කරලා දුන්නු ග්‍රන්ථ රත්නය වෙන්නේ මේ විසුද්ධි මාර්ගය. ඉතින් ඒ නිසා එදා පටන්ම තේරවාදී වික්ෂුන් වහන්සේලාගේ සම්භාවනාවට පාත්‍ර වුණු මේ විසුද්ධි මාර්ගය ලංකාවකමක් නෙවෙයි සමස්ත ලෝකයේ පුරාවටම අද බෞද්ධයන්ගේ සම්භාවනාවට පාත්‍ර වන මා හැඟී ධර්ම ග්‍රන්ථයක් බවට පෙරතියි. ඒක ධර්ම සාගරයක් ධර්ම කරුණෝ සමුදායක්. එන අපට භාවනාවට හුදෙක් ඍජුවම අදාළ වන විදර්ශනා කර්ම කාරණා විතරක් නෙවෙයි ඊට එහා ගිය ධර්ම කරුණු සමුදායක් මේ විසුද්ධි මාර්ගයේ අපට විස්තර කරනවා. ඒ නිසා අපි විසුද්ධි මාර්ගයේ පරිශීලනය කරනවා කියලා කියන්නේ ඒ හරියට නිකන් එදා බුදු ශාසනය ඒ මහරහතන් වහන්සේලාගේ යුගයේ බුදු ශාසනය ඇසුරු කරනවා සමානයි. ඒ නිසා අපිට ඒ අතීත ස්වාමීන් වහන්සේලාගේ ගුණ ධර්මයන් අතීත ස්වාමීන් වහන්සේලා පුරුදු පුහුණු කරපු ධර්මතාවයන් අපිට ඊ타මත්ම සමීපව දැක ගන්න සමීපව පරිශීලනය කරන්ට ලැබෙන්නේ මේ විශේෂ මාර්ගය ඇසුරින්. ඒ නිසා හරි පුදුමාකාර සතුටක් සන්තෝෂයක් අපට දැනෙනවා විශේෂ මාර්ගයේ කියවද්දී. මේ අතීත මහරහතන් වහන්සේලාගේ යුගයේ උන්වහන්සේලා කතරම් මේ ධර්මය පරිශීලනය කරමින් මේ නිවන් මාර්ගයේ කතරම් පිරිසිදුව ගමන් කරාද උන්වහන්සේලා තුල වැඩුණු ගුණධර්ම කොතරම් පිරිසිදුද කොතරම් මහා නර්ගයිද කියන කාරණය අපිට විශේෂ මාර්ගයේ පරිශීලනය කරනකොට පැහැදිලි වෙනවා. ඉතින් අපි විශේෂ මාර්ගයේ මුලපටන් පැහැදිලි කරගෙන යන ගමනේ අපි සීල නිර්දේශය අවසන් කරලා දෝතාංග නිර්දේශය තමයි අපි කතා කරමින් ඉන්නේ. දුතාංග නිර්දේශයේත් අපි දුතාංග කිහිපයක් අපි පුරුදු පුහුණු කරන ආකාරයෙන් පැහැදිලි කරා. අද අපි දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ආරණ්‍යකාංගය කියන දුතාංගය පැහැදිලි කරන්න. ටිකක් දීර්ඝව අනෙක් දුතාංග වලට වඩා ටිකක් දීර්ඝව කරුණු කාරණා විස්තර කරන දුතාංගයක් මේ ආරණ්‍යකාංගය කියලා කියන්නේ. ඒ නිසා නමුත් ඒ ආරණ්‍යකාංගය අපිට කියවද්දී අපට අපි ආරණ්‍යයක් තුළ වාසය කරනවා කියන හැඟීම ඇති කරගන්න හරි පුදුමාකාර උපකාරයක් තියෙන වටිනා දුතාංගය. ඉතින් ගිහි පින්නතුන්ට උනත් භික්ෂුන් වහන්සේ නමක් මේ ආරණ්‍ය වාසීව උදකලාව වන භවනා කරන ජීවිතේ කොයිතරම් සුන්දරද කියන අත්දැකීම ලබා ගන්න මේ ආරණ්‍යකාංගය කියන දුතාංගය පිළිපඳව විසුද්ධි මාර්ගයේ කරුණු කාරණා පරිශීලනය කරන එක අපිට හරිම වැදගත්. ඉතින් අපට ආරඤ්‍යකාංගය පිළිබඳව පැහැදිලි කරන විශුද්ධි මාර්ගය අපිට ආරඤ්‍යකාංගය පිළිබඳව පැහැදිලි කරන තැන ආරඤ්‍යකාංගය සමාදන් වන ආකාරයන් පැහැදිලි කරන තර ආරම්භ කරන්නේ ගාමන්ත සේනාසනම් ආරඤ්‍යකාංගම් පන ගාමන්ත සේනාසනම් පටිච්චිපාමි ආරඤ්‍යකංග සමාදියාමි ඉති මේ සං අඤ්‍යතර වචනේන සමාදින්නම් හෝති කියලා මේ ආරඤ්‍යකාංගේ සමාදන් වෙන කෙනා ග්‍රාම සේනාසනය අතහරිමි ආරණ්‍යකාංගේ සමාදන් වෙමි කියන ක්‍රමයෙන් ආරණ්‍යකාංගේ සමාදන් වෙන්න කියලා කියනවා. මේ නිසා විශේෂ මාර්ගයේ මෙතන ආරණ්‍යකාංගේ පැහැදිලි කරන තැන ආරම්භ වෙන්නේ මේ ආරණ්‍යකාංගේ සමාදන් වෙන ආකාරය දක්වමින් ඊට කලින් අපිට ආරණ්‍යකාංගේ පිළිබඳව කතාබහ ආරණ්‍යකාංගේ කියන වචනේ අර්ථය අපිට පැහැදිලි කරන්නට යුතුනා දෝතාංග නිර්දේශයේ මුලින්ම එතනදී අපිට කීවා අරඤ්ඤේ නිවාසෝ සීල මස්සාති ආරඤ්ඤිකෝ කියලා කිව්වා. අරන්නේ වාසය කිරීම යම් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවයද එබඳු භික්ෂුන් වහන්සේ කෙනෙකුට ආරණ්‍යක කියලා කියනවා. ඒ ආරණ්‍යක කියන தത്വයටපත් වෙන්න හේතු වෙන දුතාංගයට තමයි ආරණ්‍යකාංගය කියලා කියන්නේ. ඒ අනුව ආරණ්‍යකාංගය කියන දුතාංගයේ තුලින් කෙරෙන්නේ මේ ආරණ්‍යයේ වාසය කරන එක. ඒ නිසා ආරණ්‍යක භික්ෂුවගේ දුතාංගය තමයි ආරණ්‍යකාංගය වෙන්නේ. ඒ නිසයි කීවේ අරඤ්ඤේ නිවාසෝ සීල මස්සාති ආරඤ්ඤිකෝ තස්ස අංගං ආරඤ්ඤිකංගං කියලයි අපිට මුලින්ම ආරඤ්ඤිකාංගය පිළිබඳව මුණ ගැහුනේ. ඊළඟට අපිට මේ ආරඤ්ඤිකාංගය පිළිබඳව සමාදන් වන ආකාරය පැහැදිලි කරන්නේ ගාමන්ත සේනාසනම් පටික්කිපාමි ආරඤ්ඤිකංගං සමාදියාමි කියන මේ වාක්‍ය දෙකෙන් යම්කිසි වාක්‍යයක් වාක්‍යයකින් ආරඤ්ඤිකාංගය සමාදන් වෙන්න පුළුවන් කියනවා. ඒ නිසා ආරඤ්ඤිකාංගය රකින්න භික්ෂුන් වහන්සේට ආරඤ්‍යකාංගේ රකින්න භික්ෂුන් වහන්සේට මේ කවර හෝ වාක්‍යයකින් එක්කෝ ගාමන්ත සේනාසනම් පටික්කිපාමී කියලා කියලා ආරඤ්‍යකාංගේ සමාදන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආරඤ්‍යකාංගම් සමාදියාමී කියලා ආරඤ්‍යකාංගේ සමාදන් වෙන්න පුළුවන්. ඒතර මේ කවර ආකාරයෙන් හෝ ආරඤ්‍යකාංගේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක විසුද්ධි මාර්ගයේ ඊළඟට අපිට දක්වනවා. තේනපන ආරඤ්‍යකේන ගාමන්ත සේනාසනම් පහය අරඤ්ඤේ අරුණං උත්තාපේ තබ්බා. මේ ආරණ්‍යක භික්ෂුන් වහන්සේගේ විශේෂම ලක්ෂණය වෙන්නේ උන්වහන්සේ ග්‍රාමාන්ත සේනාසනය අතහැරලා ග්‍රාමාන්ත සේනාසනය අතහැරලා අරණ්‍ය සේනාසනයක අරුණ නංවන්න ඕනේ. දැන් අරුණක් නංවනවා කියන කාරණේ අපි පැහැදිලි කරගන්න ඕනේ. දැන් අපි දන්නවා භික්ෂුන් වහන්සේලාගේ දානි වැළඳීම සඳහා අපට අරුණට පසුව තමයි අපිට දානේ වළඳන්න පුළුවන්. අරුණට පෙර දානේ වළඳන එක භික්ෂුන් වහන්සේලාට කැප නැහැ. එතකොට භික්ෂුන් වහන්සේලා නිසා උදෑසන අරුණෙන් තමයි අපේ තමන් වහන්සේගේ දාණය පිරිසිඳ ගන්න. ඒතර ඒ වාගේ මේ අරුණ කියලා කියන කාරණේ අපි ටිකක් තේරුම් අරගන්න ඕනේ. අරුණ කියලා කියන්නේ ඉර නැගෙන නැගෙනහිර දිශාවේ හිරු නැගෙන්නට මත්තෙන් හිර උදාවට කලින් මේ නැගෙනහිර අහස රත් පැහැයක් ගන්නෙනවා. මේ නැගෙනහිර අහස රත් පැහැයක් ගන්නෙනවා. ඒ රත් පැහැය ගන්නෙන අවස්ථාවේදී හාත්පස යන්තම් ටික ටිකක් ආලෝකයක් පැතිරෙලා තියෙනවා. මද ආලෝකයක් පැතිරෙලා තියෙනවා. ඉතින් මද ආලෝකයේ සමහර කෙනෙක් හඳුනා ගන්නවා. එළියේ කිසිම ආලෝකයක් වෙන විදුලි බල්බයක් හෝ යමක් පහනක් ආදියක් නැති තැනක මේ විදිහට අත දිහා බලනකොට තමන්ගේ අතේ රේඛා ටික ප්‍රකට වෙනවා මේ ආලෝකයේ තියෙනකොට. නමුත් තාම ඉර නැගිලා නැහැ. එහෙම නැත්නම් ගහක කොළයක් අරගත්තහම මේ ගහක කොළයක නාරටි ටික හොඳට ඒ නාරටි වල ඡායාව අපිට ප්‍රකට වෙනවා මේ අරුණ තියෙන වෙලාවේදී තියෙන ආලෝකයේදී. මෙන්න මේ විදිහට ආලෝකයක් හාත්පස පැතිරිලා තියෙන ඒ වගේම නැගෙනහිර අහසේ යම්කිසි රත්පැහැයක් ප්‍රකට වෙනවා නම් මේ රත්පැහැ ප්‍රකට වෙන වෙලාව වෙනකොට අරුණ නැගිලා කියලා කියනවා. එතකොට මේ අරුණ නැගිච්ච මොහොතේදී හඳුනගන්න තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මේ නැගෙනහිර අහසේ රත්පැහැයි කියලා කියන්නේ. ඒතරේ රත්පැහැයි නොඑක් නොඑක් ආකාරයෙන් විනේ ටීකා ආදීදී විස්තර විවරණේ කරනවා. ඉතින් අරුණ පිළිබඳව තව දීර්ඝ විවරණයන් විනයාලංකාර ටීකා ආදීදී සඳහන් වෙනවා. අපිට ඒ තරම්ම දීර්ඝ විවරණයක් මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ නමක් ආරඤ්‍යකාංගික කියන දුතාංගේ සමාදන් වුණා නම් මෙන්න මේ අරුණ නැගෙන වෙලාවේදී උන්වහන්සේ ඉන්න ඕනේ ආරණ්‍ය තුල. ආරණ්‍ය කියන්නේ ගමෙන් පිට ගමෙන් එළියේ ආරණ්‍ය සේනාසනයක ඉන්න ඕනේ කියන එකයි. ඒතර මෙතනදී කියන්නේ ග්‍රාමාන්ත සේනාසනේ අතහැරලා ආරණ්‍යකාංගේ මේ ආරණ්‍යයේහි අරුණම් වන්න ඕනේ කියලා. ඒතර ග්‍රාමාන්ත සේනාසනේ කියන්නේ මොකක්ද? ග්‍රාමාන්ත සේනාසනේ නම් ගමත් ඒ ගමේ උපචාරයක් තියෙන දෙකට. ඒතර ග්‍රාමාන්ත සේනාසනේ කියලා කිව්වහම අපිට ගමේ තියෙන සෙනසුණක් ගමේ තියෙන විහාරස්ථානයක් වෙන්න ඕනේ නැහැ. සමහර ලාවට ගමේ තියෙන පන්සලක් විහාරස්ථානයක් වෙන්න ඕනේ නැහැ. ගමේ ගමට සහ ගමේ උපචාරය කියන ඇතුළට ගියා නම් ඒ උන්වහන්සේ ග්‍රාමාන්ත සේනාසනයට ගියා හා සමානයි. ඒ නිසා මේ ගමත් ගමේ උපචාරයත් අතහැරලා අරණ්‍ය තුල ඉන්නවා නම් අන්නේ අරණ්‍ය තුල ඉඳීමට කියනවා ආරණ්‍යකාංගය සමාදන් වෙන්න කියලා. ඒ නිසා ආරණ්‍යකාංගයේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ ගමේ අරුණ නංවන්නේ නැතුව ගමත් ගමේ උපචාරයත් කියන ප්‍රදේශයේ අරුණ නංවන්නේ නැතුව ආරණ්‍ය තුල අරුණ නංවන්න ඕනේ. එහෙමනම් අපි මෙතනදී දැනගන්න ඕනේ මොකක්ද මේ ගම කියන්නේ? මොකක්ද මේ ගමේ උපචාරය කියන්නේ? මොකක්ද මේ අරණ්‍ය කියලා කියන්නේ? මොකක්ද මේ ආරණ්‍ය සේනාසනේ උපචාරය කියන්නේ? මෙන්න මේ කියන කරුණු කාරණා ටික අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒ අනුව ග්‍රාමය ගම කියන එක පැහැදිලි කරනවා අපට මෙතනදී විසුද්ධි මාර්ගයේ මේ ගම කියන එක පැහැදිලි කරන්නේ ගාමෝ නාම යෝකෝචි ඒක කුටිකෝවා අනේක කුටිකෝවා සපරික්කිත්තෝවා අපරික්කිත්තෝවා සමනුස්සෝවා අමනුස්සෝවා අන්තමසෝ අතිරේක චාතුමාස නිවිට්ඨෝ යෝකෝචි සත්ථෝපි කියලා කියනවා. ග්‍රාමී කියන එක පැහැදිලි කරන්න මෙන්න මේ විදිහට. අපිට කියන්නේ යෝකෝචි ඒක කුටිකෝවා ඒක කුටික එක කුටියක් තියෙන ගම. <clears throat> මෙතනදි මේ කුටිය කියන වචනෙන් අදහස් කරන්නේ නිවෙසක්. එතකොට සමහර ගමක් තියෙන්න පුළුවන් එක ගෙදරයි තියෙන්නේ. ඒ නිසා එක ගෙදරක් තියෙන ගමක් වුණත් මෙතෙන්ට අදාළයි කියනවා. එහෙමත් නැත්නම් අනේක කුටිකා අනේක කුටිකෝවා ගෙවල් ගොඩක් තියෙන ගමක් වෙන්න පුළුවන්. කුටි ගොඩක් ගොඩක් තියෙන. ඒ නිසා මිනිස්සු ගණනාවකගේ නිවෙස් ගණනාවක් තියෙන කුටියක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කියනවා සපරික්කිත්තෝවා ගම වටේට වැටක් හෝ ප්‍රාකාරයක් හෝ බැඳලා මෙහෙම පවුරකින් එහෙම නැත්නම් වැටකින් පරික්ෂේප කරපු වට කරපු ගමක් වෙන්න පුළුවන්. දැන් ඉස්සර අනුරාධපුරය කියලා කියන්නේ මේ විදිහට ප්‍රාකාරයකින් වට කරපු ගමක්. ප්‍රාකාරයකින් වට කරලා තිබිලා තියෙනවා අනුරාධපුරේ. ඒතර මේ විදිහට ප්‍රාකාර බැමි බැඳලා වටේට තාප්පයක් බැඳලා වට කරලා තියෙන්න පුළුවන්. දැන් අද වුණත් සමහර වෙලාවට තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව තියෙන සමහර නිවාස සංකීර්ණ තියෙනවා. මේ නිවාස සංකීර්ණවල වටේට වැටක් ගහලා තියෙනවා. වටේට වැටක් හරි තාප්පයක් හරි බැඳලා තියෙනවා. සමහර වෙලාවට නොයෙක් නොයෙක් නම් දාලා සමහර වෙලාවට දැන් කුරුණෑගල තියෙනවා මිලේනියම් සිටි කියලා තියෙනවා. ඒ ඒක ඇතුළට ගිහාම ඒ ඇතුලේ ගෙවල් ගණනාවක් තියෙනවා. වටේට සියල්ලම වටේට ප්‍රාකාරයක් බැඳලා තියෙන්නේ. මෙන්න මේක ගමක්. මෙන්න මේ විදිහට වට කරපු ගමක් වෙන්න පුළුවන්. ඒකට කියනවා පරික්ෂිත ගාමයක් කියලා. පරික්ෂේප කරපු ගමක්. එහෙම නැත්නම් පරික්ෂේප නොකරපු එකක් වෙන්න පුළුවන්. මෙහෙම වැටකින් වට කරලා නැහැ. නිකම්ම අද වර්තමානයේ බහුතරයක් ගම් තියෙන සාමාන්‍ය දුෂ්කර සාමාන්‍ය නගරාශ්‍රිතව නොවන නගරවලින් බැහැරව තියෙන ගම් බහුතරයක් තියෙන්නේ මේ විදිහට නගරවල උනත් තියෙන බහුතරයක් තියෙන්නේ වැටවල් වටේට ගහලා නැහැ ගම වටේට. ගෙවල් වටේට විතරයි තාප බඳලා තියෙන්නේ. එහෙම පරික්ෂේප නොකරපු ගමක් වෙන්න පුළුවන්. මේ නිසා පරික්ෂේප කරපු හරි පරික්ෂේප නොකරපු හරි සමනසෝවා අමනසෝවා මිනිස්සු සහිත ගමක් වෙන්න පුළුවන් මිනිස්සු රහිත ගමක් වෙන්න පුළුවන්. මේ නිසා මෙන්න ගම කියලා කියන්නේ මේ ඕනෙම ආකාරයකට එක ගයක් තියෙන ගමක් වෙන්න පුළුවන්, ගෙවල් දෙකක් තියෙන ගමක්, දෙක තුනක් ඊට වඩා වැඩිපුර තියෙන ගමක් වෙන්න පුළුවන්, වටේට පරික්ෂේප කරලා තියෙන ගමක් වෙන්න පුළුවන්, වටේට පරික්ෂේප කරලා නැති ගමක් වෙන්න පුළුවන්. මිනිස්සු ඉන්න ගම් තියෙන්නත් පුළුවන්, මිනිස්සු නැති ගම් තියෙන්නත් පුළුවන් කියනවා. මිනිස්සු නැති ගම් කොහොමද තියෙන්නේ? සමහර වෙලාවට මිනිස්සු මේ ගමේ හිටියා. යම්කිසි උපද්‍රවයක් හේතුවෙන් හදිස්සියේ මේ මිනිස්සු සියල්ලම తాවකාලික මේ ගම අතහැරලා ගිහිල්ලා. අපි හිතමු දැන් සමහර වෙලාවට ගම් වතුරක් ගලනවා. ගම් වතුරක් ගලනකොට මේ ගම සම්පූර්ණයෙන්ම යට වුණා. මිනිස්සු ආපදා හේතුවෙන් මේ ගමින් తాවකාලික ඉවත් වෙනවා. తాවකාලික ඉවත් වුණාට මේ මිනිස්සු බලාපොරොත්තු වෙනව නැවත වාරයක් මේ ගමට එන්න. එහෙම එනවනම් එතකොට ඒක අමනුස්සෝපි ගාමෝ මිනිස්සු නැති ප්‍රදේශයක් මිනිස්සු නැති ගමක්. ඒ නිසා මේ කවර හෝ ආකාරයකින් ගමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් විදිහකට කියනවා අතිරේක චාතුමාස නිවිට්ඨෝ යෝකෝචි සත්හෝපි. සාර මාසයකට වඩා වැඩි කාලයක් සාර මාසයකට වඩා වැඩි කාලයක් යම්කිසි ගැල් සාත්තුවක් තිබුණා නම් යම් තැනක නතර කරලා තිබුණා නම් ඒ ගැල් සාත්තුව මාස 4කට වඩා වැඩි කාලයක් නතර වෙලා තිබුණ තැනත් ගමක් කියලා සලකනවා. ඒතර අද වර්තමානයේ සමහර වෙලාවට මේ ගැල් සාත්තු දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් අතීතයේ මෙහෙම ගැල් සාත්තු කියලා જાතියක් තිබිලා තියෙනවා. ගල් සාත්තුවක් කියලා කියන්නේ වෙළඳාමේ යන පිරිස කරත්ත 500ක් විතර සමහර ලාවට අපිට ඔය අපන්නක ජාතකේ වන්නුපත ජාතකේ ආදී ජාතක කතාවල බෝසතාණන් වහන්සේ ගැල් 500ක් අරගෙන වෙළඳාම ගියා කියලා සඳහන් වෙන්නේ. මෙන්න මේ විදිහට ගැල් 500ක් පමණ ගැල් විශාල ප්‍රමාණයක් යම්කිසි වෙළඳාම යන වෙළඳ කණ්ඩායමක්. මෙන්න මේ වෙළඳ කණ්ඩායමක් වෙළඳ කණ්ඩායම කියනවා ගැල් සාත්තු කියලා. ඒ ගැල්සාත්තු යම්කිසි ප්‍රදේශයකට ගිහිල්ලා මේ වෙළඳ කණ්ඩායමේ යම් ප්‍රදේශයකට ගිහිල්ලා නතර වෙනවා තමන්ගේ වෙළඳාම් කටයුතු එතන නතර වෙලා සාර මාසයක් එතන මේ ප්‍රදේශයේ වෙළඳාම් කටයුතු කරනවා නම් ඒ නතර වෙච්ච තැනත් එක්තරා විදිහට ගමක් බවට යනවා කියලා කියනවා. ඒ නිසා ග්‍රාම සංකේතයේට ග්‍රාම සංඛ්‍යාවට මේ ගැල් සාත්තුවක් මාස හතරක් නතර වෙලා හිටියනම් එතන උනත් ගම කියලා සලකන්න ඕනේ. ආරණ්‍යකාංගයේ දුතාංගයේ රකින භික්ෂුන් වහන්සේ මේ ගමනත් අයින් වෙන්න ඕනේ. ඒ ගැල්සාත්වත් තියෙන තැනක වුණත් ඉවත් වෙලා ඉන්න ඕනේ ආරණ්‍යක කියන දුතාංගයේ රකින භික්ෂුන් වහන්සේ. මෙන්න මේ විදිහට අපි ගම අඳුරගත්තාම ඊට පස්සේ ගමට තියෙනවා ග්‍රාම උපචාරය කියලා එකක්. මොකද්ද ග්‍රාම උපචාරය කියලා කියන්නේ? ග්‍රාම උපචාරය කියන එක අපිට අඳුනගන්න සිද්ධ වෙනවා ආකාර කීපයකට. ගම පරික්ෂේප කරලා තියෙනවා නම් එක විදිහක්. ඒතර ගම පරික්ෂේප කරලා තියෙනවා නම් ඒ ගම හරියට අනුරාධපුරේ වාගේ නම් අනුරාධපුරේ කියලා කියන්නේ පරික්ෂේප කරපු ගාමයක්. ඒ පරික්ෂේප කරපු ගාමයක ගම් දොරටුව ළඟ. දැන් ගම් දොරටුව කියලා කියන්නේ මේ ගමේ වටේටම තාප්පයක් බැඳලා තිබ්බහම මේ තාප්පයේ එක තැනකින් විතරක් ගමට ඇතුළු වෙන්න ගම් දොරටුවක් තියෙනවා. ඒතර අනුරාධපුරේ තිබිලා තියෙනවා මේ වාගේ සතර දිශාවෙන් දොරටු හතරක් තිබුණයි කියලා කියනවා. එතකොට ඒ යම් කිසි විදිහට ගම් දොරටුවක් තියෙනවා නම් ඒ ගම් දොරටුව ළඟ තියෙනවා ඉන්ද්‍රකීලය කියලා එකක්. ඉන්ද්‍රකීලයක් කියලා කියන්නේ ලොකු එක්ක ගල් තැඹක් වෙන්න පුළුවන්. නැත්තම් ඔය නා ඇහැල වාගේ දිරන්ඩ බොහොම කල්ගත වෙන ගසක කඳක් වෙන්න පුළුවන්. ඒ කඳ අඩි 6ක් පමණ පොළවෙන් යටට හාරලා පොළවෙන් යටට බස්සලා තව අඩි 6ක් පමණ පොළවෙන් ඉහළට තියෙනවා. ඒතර මේක කාටවත් එහාට මෙහාට වෙනස් කරන්න අමාරුයි. එහාට මෙහාට සොලවන්න බෑ. ඒ තරම් මේක ශක්තිමත්. ඒ නිසානේ අර රතන සූත්‍රය කියන්නේ යතින්ද කීලෝ පඨවින් සිතෝසියක්. පොළොවේහි පිහිටුවපු ඉන්ද්‍රකීලයක් යම්සේ දන් ඒ වාගේ කියලා. මෙන්න මේ විදිහට යම්කිසි ඉන්ද්‍රකීලයක් තියෙනවා නම් ඒ ඉන්ද්‍රකීලය ඉන්ද්‍රකීලයක් තියෙනවා ගම පරික්ෂේප කරලා තියෙන ගමක මේ ගම්දුරටුව ගාව ඇතුලේ එක ඉන්ද්‍රකීලයක් තියෙනවා ටිකක් එළියෙන් තව ඉන්ද්‍රකීලයක් තියෙනවා. ඒතර කියනවා මේ ඇතුළේ තියෙන ඉන්ද්‍රකීලයේ ඉඳලා ඇතුළේ තියෙන ඉන්ද්‍රකීලයේ ඉඳලා යම්කිසි මධ්‍යම පුරුෂයෙක් ගල් කැටයක් ගැහුවොත් එහෙම Tamanගේ බලය පෙන්වමින් ශ්‍රතිය බලය පෙන්වමින් ඒ බලය පෙන්වන ආකාරයට ගල් කැටයක් ගහනවා නම් මෙන්න මේ ගල් කැටේ වැටෙන තරම් ප්‍රදේශයට කියනවා ලෙඩු පාතයක් කියලා. මෙන්න මේ ලෙඩු පාතේ තමයි ග්‍රාම උපචාරය කියලා කියන්නේ. එතකොට ගමේ ඉන්ද්‍රකීලයේ ඉඳලා මධ්‍යම පුරුෂයෙක් ගලක් ගැහුවාම ඒ ගල වැටෙන්නේ කොයිතරම් දුරකටද මේ ඉන්ද්‍රකීලයේ ඉඳලා ඒ තරම් දුරට මේ උපචා ප්‍රාකාරයේ ඉඳලා ඒ තරම් දුරට ග්‍රාම උපචාරය කියලා කියනවා. ඒතර මේ ග්‍රාම උපචාරයේ හිටිය භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒත් මේ ආරණ්‍යකාංගී කියන දුතාංගයේ බිඳිනවා. ඒ නිසා උන්වහන්සේ ග්‍රාම උපචාරයත් අතහරින්න ඕනේ. ඉතින් මේ ලෙඩු පාතය කියලා කියන එක විනේදරයන් එක විදිහකට ඒ වගේම විනීදරයන් එක විදිහකට සූත්‍රාන්තික භික්ෂුන් වහන්සලා තව විදිහකට කියනවා. ඒතර කියන විනීදරෝ කියනවල තස්ස ලක්කණං යතහ තරුණ මනුස්සා අත්තනෝ බලන් දස්සෙත්වා බාහම් පසාරෙත්වා ලෙඩ්ඩුම් කිපන්ති ඒවං කිත්තස්ස ලෙඩ්ඩුස්ස පතනත්තහන අභ්‍යන්තරන්ති විනීදරා විනීදරෝ කියනවලු තරුණ මිනිස්සු දැන් මේ තරුණ ළමයි මිනිස්සු තමන්ගේ ශක්තිය පෙන්වන්න තමන්ගේ බලය පෙන්වන්න ආ බලමු කවුද දුරටම ගහන්න පුළුවන් කියලා ගලක් අරගෙන ඈතට විසි කරනවා ඈතට ගහනවා. තව කෙනෙක් ඊට වඩා ඈතට ගහන්න උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට තමන්ගේ ස්වකීය බලය පෙන්වමින් යම්කිසි විදිහකට ගලක් ඈතට ගහනවා නම් අන්න ඒ තරම් දුරක් ඒ ගල ගහන තරම් දුරක් ලෙඩ්ඩු පාතයට ගන්නවා කියලා විනේදර භික්ෂුන් වහන්සේලා කියනවා. ඒතර ඒක ඇත්තරම විනය අට කතාවේ සමන්පාසාධිකා විනය අට කතාවේ මේ ලෙඩ්ඩු පාත ලක්ෂණය දක්වනකොට එතන සඳහන් වෙන්නෙම යතහ තරුණ මනුස්සා අත්වනෝ බලන් දැස්සෙත්වා ලෙඩ්ඩුන් කිපන්ති කියලා. යම් කිසි ආකාරයකට මේ තරුණ මිනිස්සු තමන්ගේ බලය දක්වලා ගලක් විසි කරනවා නම් අන්න එපමණ දුරක් ලෙඩුපාති කියලා ගන්න කියලා. හැබැයි සූත්‍රාන්ත භික්ෂුන් වහන්සේලා කියනවලු සූත්‍ර සුත්තාන්තිකාපන කාක වාරණ නියාමේන කිත්තස්සාති වදන්ති. සූත්‍රාන්තික භික්ෂුන් වහන්සේලා කියනවලු එච්චර වේගයෙන් ගහන ගලක් නෙවෙයි කාක්කෝ එලවන්න අපි ගලක් ගහනවා නම් අන්න ඒ කාක්කෝ එලවන්න ගලක් ගහන මට්ටමට තමයි ගන්න කියලා. ඒතර මෙතනදී අපි හිතන්න හොඳ නැහැ විනීදරයන් සූත්‍රාන්තිකයන් අතරේ මත දෙකක් තිබුණා මේ දෙගොල්ලෝ එකඟ වුණේ නැහැ කියලා කියන්න අවශ්‍ය නැහැ. එකම දේ විනය අට කතාව දරාගෙන ආපු විනීදර භික්ෂුන් වහන්සේලා මේ ලෙඩ්ඩුපාත ලක්ෂණය විස්තර විවරණය කරනකොට උන්වහන්සේලා කීවේ ගලක් විසි කරපු දුර කියලා කියන්නේ කොයි වාගේ ගලක් විසි කරපු දුරද යම් කිසි කෙනෙක් Tamanට පුළුවන් තරම් ශක්තියෙන් යුතුව වැර යොදලා ගල ගහපුවාම ගල වැටෙන්නේ කොතනටද? එතෙන්ට තමයි මේ ලෙඩුපාතේ කියන්නේ කියලා. සූත්‍රාන්තික වික්ෂුන් වහන්සේලා මේකට එකඟ වුණේ නෑ නෙමෙයි. උන්වහන්සේලා ඒක විස්තර කරපු ක්‍රමය වෙනස්. උන්වහන්සේලා ඒක විස්තර කරේ කාක්කේ කෙලවන්න ගලක් ගැහුවාම කොච්චරක් දුරට යනවද කියලා. ඉතින් කාක්කේ කෙලවන්න ගලක් ගහන කොටත් ගල අරගන්න කෙනා කාක්කා ඉහළ තැනක ගහක වහලා ඉන්නවා නම් ඒ ගහක වහලා ඉන්න කාක්කට මේ ඔතේන විදිහට ගලක් අරගෙන මෙහෙම කරලා ගහන්නේ ඒකත් බොහොම වැරයබුලා ගහනවා. ඒ නිසා ශක්තියෙන් යුතු කාක් කාක් කෙලවන්න ගලක් විසි කරනවා. එතකොට ඒ නිසා එතනත් කියන්නේ ඒ බඳු ගලක් විසි කරාම වැටෙන දුර නම් මේ සූත්‍රාන්ත කියන විනේදයන් කියලා දෙගොල්ලෝ මේ දුරාතර වෙනසක් සාකච්ඡා කරේ නෑ. දුරාතරි මත බෙහෙදයක හිටියේ නෑ. එකමදී මේ කාරණේ විස්තර කරපු ආකාර දෙකක් තිබුණා. විනීතර වික්ෂුන් වහන්සලා මේ කවුඩ එලවන තාක්කෝ එලවන කතන්දරයක් කියවේ නෑ. මිනිස්සු තරුණ කොල්ලෝ තමන්ගේ ශක්තිය පෙන්වන්න ගලක් ගහන්නේ කොහොමද? අන්න ඒ ආකාරයේ තමයි විනීතර වික්ෂුන් වහන්සලා කියවේ. හැබැයි සූත්‍රාන්තික වික්ෂුන් වහන්සලා ගත්ත උදාහරණය වෙනස්. උන්වහන්සලා ගත්ත උදාහරණය තමයි කාක්කෙක් කෙලවන්න ගලක් ගහනවා නම් ඒ වැටෙන දුර කොච්චරයිද? ඉතින් කාක්කෙක් කෙලවන්නත් කාක්කටත් ගහන්නේ කාකාට වැදෙන්න කියලා ගල විසි කරන්නේ තමන්ගේ වැර යොදලා තමයි ගහන්නේ. ඒ නිසා බොහෝ දුරට මේ දෙගොල්ලෝ මේ ස්වාමීන් වහන්සේලා දෙපිරිසම කියන දුර බොහෝ දුරට එක හා සමානයි. ඒතර මෙන්න මේ විදිහට තමයි පරික්ෂේප කරපු ග්‍රාමයක ලෙඩ පාතේ අපි සලකන්න ඕනේ. හැබැයි ගම අපරික්ෂිප්තයි නම්, ඒ කියන්නේ පරික්ෂේප කරලා නැත්නම්, වට කරලා නැත්නම්, තාප්පයක් වැටක් බැඳලා නැත්නම් වටේට ඒ බඳු ගමක උපචාරය ගන්න හැටි මීට වඩා ටිකක් වෙනස්. ඒ තැනක කියනවා අපරික්ෂිත ගාමේ අපරික්ෂිත ගමක යම් සබ්බපච්ඡන්ති මස ගරස්සද්්වාරේ තිතෝ යම් සියල්ලතම අවසන් ගෘහයක සිටි මාතුගාමෝ මාගමක් භාජනේන උදතං ඡද්දේති භාජන සෝදන දිය විසි කරනවා නම් තස්ස පතනත්තහනං ගරූපචාරෝ ඒ දිය වැටෙන තැන ගර උපචාරයයි තතෝ උතනයේන ඒකෝ ලෙඩ්ඩුපාතෝ ගාමෝ එතන ඉඳලා එක ලෙඩ්ඩුපාතයක් ග්‍රාමයයි. ඒ ග්‍රාමයේ ඉවර වෙන තැන ඉඳලා තව ලෙඩ්ඩුපාතයක් තම ග්‍රාම උපචාරය. දැන් මේක අපි සලක ගන්න ඕනේ. දැන් සමහර වෙලාවට අපි මේ ගම පරික්ෂේප කරලා නැත්නම් ගම වට කරලා නැත්නම් කිසිම දෙයකින් එබඳු ගමක ගෙවල් තියනවා කැලෑවට කිට්ටු වෙන්න යනකම් කැලෑවට කිට්ටු වෙනකම්ම ගෙවල් තියෙනවා. ඒතර එතනින් එහාට කැලෑව දැන් සමහර වෙලාවට ලංකාවේ වුණත් අපි දකින ඔය සමහර වෙලාවට සිංහරාජ සිංහරාජ වනාන්තරය. එහෙම නැත්නම් නොඑක් නොඑක ඒ වාගේ රක්ෂිත වනාන්තර ආදී යනකොට මිනිස්සුන්ගේ ගෙවල් මේ කැලෑවට හැප්පෙනකම් තියෙනවා. එතනින් එහාට කැලේ. එතනින් එහාට කැලේ තියෙනවා. මෙන්න මේ විදිහට මිනිස්සුන්ගේ ගයක් තියෙනවා යම් ආකාරයකට කැලෑවට හැප්පෙනකම් කැලෑවට කිට්ටු වෙනකම් මේ විදිහට ගෙවල් බලාගෙන යන්න කියනවා අවසාන කැලෑ පැත්තේ තියෙන අවසාන ගෙදරට. ඒ අවසාන ගෙදරට ගියාට පස්සේ එතන ඉඳලා ගන්න ඒ අවසාන ගෙදර ඉවර වෙන්නේ සාමාන්‍යයෙන් ගෘහය අපි අවසන් කරන්නේ ගෘහයේ ගෘහයේ සීමාව අපි නියම කරන්නේ වහලේ වතුර වැටෙන තැන කියලා කියනක. වහලෙන් වතුර වැටෙන තැන තමයි අපි ගෘහය කියලා කියන එකට කියනවා එලිපත්ත කියලා කියනවා නිම්බ කෝසී කියලා කියන පාලියෙන්. මේ නිම්බ කෝෂයෙන් ඇතුළත නිම්බ කෝෂයට ඇතුළත ප්‍රමාණය gedara කියලා කියනවා. gedara උපචාරය කියන එක අපි හඳුනා ගන්නවා ආකාර කීපයකට. ඉතින් මෙතනදී එක ආකාරයයි දක්වලා තියෙන්නේ විනී මේක ආකාර කීපයකට දක්වනවා. මේ gedara උපචාරය කියන එක හඳුනා ගන්නවා කොහොමද? මෙතනදී කියන ලක්ෂණය තමයි මේ කාන්තාවක් gedara ඇතුලේ ඉඳලා කාන්තාවක් gedara ඇතුලේ ඉඳලා තමන්ගේ භාජනය සෝදලා මේ භාජන සෝදනදිය දොරෙන් එළියට විසි කරනවා නම් දැන් මේක ඉස්සර ගම්වල සිදු වුණු දෙයක්. ඉස්සර ගම්වල දැන් අද වර්තමානයේ වාගේ මේ කුස්සිය ඇතුලේ මුළු තැන්ගේ මේ සිංක් එකක් හදලා ඒකෙන් වතුර යටට බහින්න බට දාලා මෙහෙම හදලා තිබුණේ නෑනේ. ගෙවල් බොහෝම සරල විදිහට බොහෝම සරල ආකාරයට සකස් කරලා ඉතින් කුස්සිය තියෙනවා. කුස්සියෙන් එළියට මිදුල පොඩ්ඩක් තියෙනවා. එතනින් එහාට සමහරලාවට කැලේ, සමහරලාවට ගෙවත්ත ටිකක් තියෙනවා. එතකොට මේ ගෙදර සමහර ලාවට කුකුලෙක් දෙන්නෙක් ඇති කරනවා ගෙවල් වල ගමේ ගෙවල් වල. ඉතින් අම්මලා තමන්ගේ භාජනයේ සෝදලා ඒ භාජනයේ සෝදන වතුර ටික මීදුලට විසි කරනවා. දොරේ ඉඳලා එළියට විසි කරනවා. එළියට විසි කරන්නේ එතකොට අර ගෙදර ඉන්න කුකුලෙක් දෙන්නෙක් ඇවිල්ලා මේක ඇතුලේ තියෙන බත් ඇට ටිකක් මොනවා හරි තියෙනවා කාලා දානවා. එතකොට පහෝදා වෙනකොට එතන මුකුත් අය ඉතිරි වෙලා නැහැ. ඉතින් ඒ වැටෙන වතුර ටික සමහර වෙලාවට බිමට එකතු වෙලා බිමේ ඉන්න සත්වෙක් ඒ වතුරේ තියෙන ආහාර රසය විඳිනවා. විඳලා ඒ අය මේ පොළොව පෝෂණය කරනවා. ඒ විදිහට තමයි අපේ මේ ගමක ගෙදරක් සකස් වෙලා තිබුණේ. ඉතින් අම්මා කෙනෙක් ගෙදර ඉන්න ගෘහණියක් ඒ නිසා කුස්සියෙන් තමන්ගේ වතුර ටික හොදලා මේ වතුර ටික දොරකඩ ඉඳලා ගොඩක් කලාවට ඈතට මේ වතුර ටික මෙහෙම කරලා විසි කරනවා. ඒ විසි කරනකොට ඒ විසි කරන වතුර ටික යම් තාක් දුරකට යනවද ආන්න ඒ දුරට කියනවා ගෘහ උපචාරය කියලා. ඉතින් මේක මීට අමතරව තව ක්‍රම කීපයකට විනේ විනේ අට කතාවේ පැහැදිලි කරනවා. විනේ අට කතාවේ කියනවා මීට අමතරව gedara ඇතුලේ ඉන්න මාගමක් ගේ ඇතුලේ ඉඳලා මුස්නයක් විසිකරන දුර මුස්නයක් කියලා කියන්නේ අතු ගාන්න භාවිත කරන උපකරණයක්. එතකොට දැන් කාලේ වාගේ මේ දිග මිටක් තියෙන කොස්ස නෙමෙයි ටිකක් කෙටි මිටක් තියෙන ඉන්දියාතු ටිකක් එකතු කරලා සකස් කරගත්ත ඒකට කියන්නේ ඉලපත කියලා කියන්නේ. මේ ඉලපතක් කුස්සිය ඇතුලේ ගෙදර ඇතුලේ තියෙනවා. ගෙදර අතු ගා ගන්න. ගොම මෙටි කාපු ගේ අතු ගන්න මේ වගේ ඉලපතකින්. එතකොට මෙන්න මේ ඉලපත එහෙම නැත්නම් මේ මුස්නය අතු ගාන උපකරණය එළියට විසි කරනවා නම් වැටෙන දුර. එහෙම නැත්නම් කුල්ලක් එළියට විසි කරනවා නම් වැටෙන දුර. මේ කියන්නේ මාගමක් මේ ටික සිදු කරන ආකාරය. ඇයි මාගමක් මේ මුල් මුස්නයක් ඉලපතක් විසි කරන්නේ? කුල්ලක් විසි කරන්නේ. දැන් gedara කාන්තාව කුස්සිය ඇතුලේ උයනවා. මොනවා හරි වැඩක් කරනවා. දවල්ට එළියේ වී පැදුරක් වනලා තියෙනවා. මේ වී පැදුර දොරකඩින් තේන්න වනලා තියෙනවා. මොකද කුකුලෙක් දෙන්නෙක් ඇවිල්ලා මේකේ වී ඇටයක් කෑවොත් හොඳ නෑ. ඉතින් ඒ නිසා කාන්තාව ඇතුළට වෙලා තමන්ගේ උයන වැඩ කටයුත්තක් හෝ යම් කිසි දෙයක් කර කර ඉන්නකොට අර වී පැදුර දිහා අවධානය යොමු කරගෙන ඉන්නේ. දැන් කුකුල්ලු එනවා, එලවනවා, කුකුල් එලවනවා, දෙතුන් සැරේ එලවනවා. අපහසු වෙනකොට සමහර ලාවට මේ තමන්ගේ ප්‍රමාද දෝෂයකින් කුකුල්ලු ටිකක් වැඩිපුර ඇවිල්ලා වෙරලා මේ වී පැදුර වී ටික කණ්ඩ ගත්තොත් මොකද කරන්නේ? හදිස්සියට තමන්ට අතර අහු වෙන දේ දමලා එළියට විසි කරන මේ කුකුළු ටික එලවන්න. එතකොට තමන්ට කාන්තාවකට එළියට මේ විසි කරන්ද කුකුලන්ටත් හානියක් වෙන්නේ නැති වෙන්න යම් කිසි වෙන හානියකුත් වෙන්නේ නැති වෙන්න තමන්ට හදිස්සියට අරගෙන විසිකරන්න පුළුවන් දෙයක් තමයි තියෙන ඉලපතක් පොඩි එකක්. එහෙම නැත්නම් කුල්ලක් දොරෙන් එළියට විසිකරනවා. දොරෙන් එළියට විසිකරාම ඒකට හානියක් වෙන්නේ නැහැ. කුකුල්ලුන්ට හානියක් වෙන්නේ නැහැ. වීපැදුරට හානියක් වෙන්නේ නැහැ. ඒතර කුකුල්ලු ටික එලව ගන්න පුළුවන්. මෙන්න මේ වාගේ අවස්ථාවක මේ ගේ ඇතුලේ ඉඳලා කුල්ලක් විසිකරනකොට දුර වැටෙන්නේ යම් තාක්ද ඒ තමයි ගෘහෝපචාරය. ඉලපතක් මුස්නයක් විසිකරන යම් තාක් දුරද ඒ තමයි ගෘහෝපචාරය. මෙන්න මේ විදිහට ගෘහ උපචාරය තීරණය කරගන්නයි කියලා කියනවා. මෙන්න මේ ගෘහ උපචාරය දැන් ගේ ඇතුලෙන් වතුර ටික වැටිලා ඉවර වෙන යම් සීමාවක්ද ඒ දක්වා gedara උපචාරය කියනවා. දැන් මේක විනේ තවත් එක ක්‍රමයකට කියනවා මේ සමහර වෙලාවට ගමේ ඉන්න ගවයන් මේ ගේ gedara ඇතුලේ ගෙවත්තේ හදලා තියෙන එළවලු ටික මොනවා හරි මල් පැලේ කණ්ඩ එනවනම් ඒ අය නිවාරණය කරන්න ඒ අය වළක්වන්න රුක්ක සූචිද්්වාරම් තපේටි කියලා කියනවා. හිඳි හිඳි කඩුල්ල තියෙනවා. හිඳි කඩුල්ලක් කියලා කියන්නේ උණ බට ටිකක් හරි ලී ටිකක් හරි හරහට දාලා හදාපු කඩුල්ල. ඒ කඩුල්ල හදලා වටේට කෙටි වැටක් දාලා තියෙනවා. ඒකට තමන්ගේ ඉඩම සමහරලාවට ඊට වඩා තියෙනවා. සමහරලාට ඉස්සර මිනිස්සු මේ ඉඩම් බෙදාගෙන තිබුණ නැහැ. තමන්ට තමන්ගේ ආරක්ෂා කරගන්න ගවයන්ගෙන් මේ වාගේ පොඩි වැටක් ගහලා ඉදි කඩුල්ලක් දාලා තිනවා. ඒ ප්‍රමාණයේ ගෘහෝපචාරය කියලා සඳහන් වෙනවා විනයේ. නමුත් මෙතනදී කියන්නේ මේ මාගමක් වතුර විසි කරන ප්‍රමාණය තමයි මෙතනදී ගන්න. ඒක විතරයි මෙතනදී අපිට කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගෘහ උපචාරයේ සීමාව කොච්චරයිද? අන්න ඒ සීමාවේ ඉඳලා යම් කෙසේ අර තරුණ මිනිස්සේ කරහිත සඳහන් කරපු ක්‍රමයට ගලක් විසි කරනවා නම් එක්කෝ තමන්ගේ ශක්තිය පෙන්වන්න එහෙම නැත්නම් කවුඩන් එලවන්න විසිකරන ක්‍රමයට ගලක් විසිකරනවා නම් අන්න ඒ වැටෙන ලෙඩු පාතය ඒ දක්වා ගම තියෙනවා කියලා කියනවා. දැන් මේ අපි යන්නේ ගමේ ඉඳලා කැලෑව පැත්තට යනවා. ගමේ ඉඳලා කැලෑව පැත්තට යනකොට අවසානම ගෙදර හම්බෙනවා. අවසානම ගෙදර ඉඳලා ඒ අවසාන ගෙදර ගෘහ උපචාරය ගන්නවා ගෙදර උපචාරය ගන්නවා ඒ ගෙදර උපචාරය ඉඳලා තව කැලෑව පැත්තට ගලක් විසි කරාම පළවෙනි ලෙඩු පාතේ ඒ දක්වා තියෙනව කියන ගම. ඒ ලෙඩු පාතේ ඒ ගල වැටෙන තැනට ගිහිල්ලා තව ගලක් ගැහුවොත් ඒක වැටෙන්නේ කොච්චරක් දුරකින්ද? ආන්න ඒ ප්‍රමාණය තියෙනවා ගමේ උපචාරය කියලා. එතනින් එහාට තියෙන්නේ ආරණ්‍ය කියලා කියන. ඒ නිසා අපි ආරණ්‍ය කියන එක තීරණය කරගන්නේ මෙන්න මේ ආකාරයකට. ඒ නිසා ගමත් ග්‍රාමෝපචාරයත් කියන දෙකම අතහැරියාම එතනින් එහාට තමයි අපි ආරණ්‍ය කියන එක අරගන්න ඕනේ. ඒ නිසා ඔන්න අපිට ගම සහ ග්‍රාම උපචාරය කියන එක ඉස්සලා පැහැදිලි කරගත්තා. ඊට පස්සේ දැන් අපි ආරණ්‍ය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න ඕනේ. ආරණ්‍ය කියන එක පැහැදිලි කරනකොට අපිට පර්යාය තුනක් තියෙනවා. විනී තියෙන ආරණ්‍ය එක විදිහක්, අභිධර්මයේ ආරණ්‍ය පැහැදිලි කරන්නේ තවත් ක්‍රමයක්, සූත්‍රාන්තික පරයයන් ආරණ්‍ය කියන එක නියම කරන්නේ තවත් ක්‍රමයක්. මේ එක එක අවස්ථාවලදී මේ තියෙන්නේ ඒ ඒ අවස්ථාවල ආරණ්‍ය කියන එක හඳුන්වන්න යෙදිච්චි સંદર્ભය අනුව. එහෙම නැත්නම් මේ විනේදර භික්ෂුන් වහන්සේලා අභිධර්ම භික්ෂුන් වහන්සේලාට විරුද්ධ වුණා නෙමෙයි. මේ අයට එක එක තැනකදී මේ સંદર્ભය පැහැදිලි කරන්න ආරණ්‍ය නිර්වචනය කරන්න සිද්ධ වෙච්ච ආකාරය. විනය කියනවා තපෙත්වා ගාමංච ගාමූපචාරංච සබ්බමේතං ආරණ්‍යම්. විනය කියනවා ගමත් ග්‍රාමෝපචාරයත් අතහැරලා මේ සියල්ලම අරණ්‍යයි කියලා කියනවා. එතකොට දැන් අපි කලින් සඳහන් කරපු ආකාරයට ගම පරික්ෂිප්තයි නම් ඒ ගමේ ඇතුළේ ඉන්ද්‍රකීලයේ ඉඳලා ලෙඩු පාතයක් ග්‍රාම උපචාරයයි ඒ ලෙඩු පාතේ එහාට එනම් ආරණ්‍ය කියලා ගන්න පුළුවන්. එතකොට හැබැයි ඒ ඒ ලෙඩු පාතෙන් එහාට කැලේ තියෙනවා නම් තමයි ආරන්නේ නෑ. එතෙන් එහාට වෙන ගමක් නම් එතකොට ඒක ආරන්නේ නෙමෙයි. එතකොට ගම පරික්ෂේප කරලා නැත්නම් ග්‍රාම පරික්ෂේපයක් නැත්නම් අවසාන gedara තියෙන අවසාන ගෙදරින් ගෘහ උපචාරය ගන්නවා මාගම වතුර විසි කරන තැන එතනින් එහාට ග්‍රාම ග්‍රාමයේ ගන්නවා ග්‍රාමයෙන් එහාට ග්‍රාම උපචාරය ගන්නවා ග්‍රාම උපචාරයෙන් එහාට එහෙනම් විනය කියන විදිහට ආරණ්‍ය සීනස්ත කියලා සලකන්න පුළුවන්. ඒතර මේක ආවේ ඇත්තටම විනය අදින්නාදාන පරාජික ශික්ෂා පදේ. ඒතර අදින්නාදාන පරාජික ශික්ෂා පදෙන්නේ ගමෙන් හෝ ආරණ්‍යෙන් හෝ කොහෙන් සොරකම් කරත් සොරකම සොරකමයි කියලා කියපු පැහැදිලි කිරීමට <clears throat> ගම මොකද්ද ආරණ්‍ය මොකද්ද කියලා කියන්න අවශ්‍ය වුණා. එතන තමයි මේක කිව්වේ. හැබැයි විනයෙත් තියෙනවා විනයෙත් තියෙනවා ආරණ්‍යක ශික්ෂාපදේ කියලා ශික්ෂාපදයක්. ඒ ආරණ්‍යක ශික්ෂාපදේ ආරණ්‍ය හඳුන් හඳුන්වන්නේ මෙහෙම නෙමෙයි. එතනදී ආරණ්‍ය හඳුන්වන්නේ මේ අවසාන සූත්‍රාන්තික පරයයන් කියන ක්‍රමයට. ඒ නිසා මේ විනයේ පරාජිකා ශික්ෂාපදේ ගම කියන්න ඕනේ ආකාරය තමයි මේ විනය පරයය කියලා විසුද්ධි මාර්ගය අපිට දක්වන්නේ. ඊළඟට අභිධර්ම පරයය කියලා කියනවා නික්කමිත්වා බහින්ද කියලා සබමේතං අරඤ්ඤම්. අභිධර්මයේදී ආරණ්‍ය කියන එක පැහැදිලි කරන්න ගියාම අභිධර්මයට අභිධර්මයට ඇත්තට මේ ආරණ්‍ය කියන එක පරිහරණය කිරීමේ අවශ්‍යතාවයක් පැහැදිලි කරන්න නෙවෙයි ගම මොකද්ද ආරණ්‍ය මොකද්ද කියලා ව්‍යවහාර වශයෙන් කියන්න අවශ්‍ය වුණා. ඒ ව්‍යවහාර වශයෙන් ප්‍රඥප්ති වශයෙන් අභිධර්මයේදී ආරණ්‍ය හඳුන්වනකොට කීවා ඉන්ද්‍ර කීල දෙකක් තියෙනවා නම් ඉන්ද්‍ර කීල දෙකෙන් එළිය තියෙන සියල්ලම ආරණ්‍ය කියලා ගන්නවා. ඇතුළ ගම කියලා ගන්නවා. එතකොට මේ විදිහට අභිධර්මයේ මේක හැඳින්වෙමු. එතනදී අභිධර්මයේදීත් අවශ්‍ය උනේ මේක මොකක්ද කියලා නිර්වචනයක් ඒ අවස්ථාවට මෙන්න මේ ගම මේ විදිහට ව්‍යවහාර කරන්න අරන්නේ මෙහෙමයි ව්‍යවහාර කරන්න කියන්නේ විතරයි. එහෙම නැතුව ඇත්තටම ආරණ්‍ය ලක්ෂණය හරියටම හඳුන්වලා බලන්න කොහොමද මේක ආරණ්‍ය බවට පත් වෙන්නේ කියලා විමසලා බලන්න නෙවෙයි අවශ්‍ය උනේ. දැන් අපි සාමාන්‍යයෙන් ආරණ්‍ය කියලා ව්‍යවහාර කරනවා ආරණ්‍ය සේනාසනට. අපි කියනවා අහවල් ආරණ්‍ය සේනාසනය, අහවල් ආරණ්‍ය සේනාසනය කියලා. එතකොට මේ විදිහට ආරණ්‍ය සේනාසන අපි නම් කරලා හැඳින්නෙව්වට සමහරවිට ඒක අපේ නම විතරයි. අපි කියනවා මෙන්න මේ මෙහෙම නමක් දාලා මේ ආරණ්‍ය සේනාසනය කියලා. එතකොට මේ නම දාලා ආරණ්‍ය සේනාසනය කිව්වහම ඒක ව්‍යවහාර වශයෙන් ආරණ්‍ය සේනාසනය වුණාට ඇත්තටම ආරණ්‍ය ලක්ෂණයක් තියෙන ආරණ්‍ය සේනාසනයක් නෙමෙයි වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අපිට මේ මේ ව්‍යවහාර මාත්‍ර වශයෙන් ආරණ්‍ය මොකද්ද කියලා හැඳින්නෙව්වා විතරයි කරේ. එහෙම නැත්නම් ඇත්ත වශයෙන්ම ආරණ්‍ය මොකද්ද කියලා හඳුනාගත්තා නොවේ. හැබැයි සූත්‍රාන්තික පර්යායයේදී ආරණ්‍ය හරියටම අඳුරගන්න සිද්ධ වෙනවා. මොකද මේ දුතාංග කතාව ඇත්තටම සූත්‍රාන්තික පර්යායයෙන් තමයි සිද්ධ වෙන්නේ. දුතාංග කතාව සූත්‍රයේ කියන විදිහට තමයි පැහැදිලි කරන්නේ. මොකද සූත්‍රවලදී තමයි භික්ෂුන් වහන්සේලාගේ මේ දුතාංග ආදී අල්පේච්ඡතා ගුණධර්ම සම්පාදනය කිරීම පිළිබඳව විස්තර විවරණය කරන්නේ. ඒ නිසා විසුද්ධි මාර්ගය කියන්නේ එක්තරා විදිහට මේ සූත්‍ර අර්ථ විවරණයන් සහිත ග්‍රන්ථයක්. ඒ නිසා සූත්‍රාන්තික පරයයන් අපි ආරණ්‍ය හඳුනගන්න ඕනේ. එතනින් කියනවා සුත්තන්තික පරයයේන අරඤ්ඤිකං නාම සේනාසනං පංච ධනු සතිකම් පච්චිම. ආරණ්‍ය සේනාසනය කියන්නේ මොකක්ද? පංච ධනු සතිකම් පච්චිම. අඩුම තරමේ ධනු සතිකම් පංච ධනු පංච සතිකම් දුනු 500ක්. අඩුම තරමේ දුනු 500ක් තමයි ආරණ්‍ය සේනාසනය කියලා කියනවා. ඒ කියන්නේ ගමේ ඉඳලා දුනු 500කට එහායින් තමයි ආරණ්‍ය සේනාසනය තියෙන්නේ කියන එකයි පැහැදිලි කරන්නේ. ඒ නිසා අපිට මේ දුනු 500 ගණන කරන ගණන් කරන ආකාරය අපි දැනගන්න ඕනේ. මොකද සූත්‍රාන්තික පරයයන් තමයි මේ දුතාංක තව අපිට වැදගත් වෙන්නේ සාකච්ඡා කෙරෙන්නේ. ඒ වෙන අපි සූත්‍රාන්තික පర్యాయ අනුව සලකලා බලන්න ඕනේ. එහෙමනම් ගමේ ඉඳලා මේ දුනු 500කින් තියෙන ආරණ්‍ය සේනාසනේ කොහෙද තියෙන්නේ? ඒ නිසා මොකද්ද මේ දුන්න කියලා කියන්නේ? ඒක කියනවා දුන්න කියන එක පැහැදිලි කරනවා තං ආරෝපිතේන ආචාර්ය දනුනා පරික්කිත්ත ගාමස්ස ඉන්ද කීලතෝ අපරික්කිත්තස්ස පටම ලෙඩුපාතතෝ පට්ඨහය යාව විහාර පරික්කේපා මිනිත්වා බවත්ත පේතම්බන් කියලා අපි මේ කොහොමද දුනුපන්සිය මනින්න ඕනේ ආකාරය කියනවා. එතන තියෙනවා ආරෝපිතේන ආචාර්ය ධනුනා කියලා. ආරෝපිතේන ආචාර්ය ධනුනා කියලා කියපු නිසා මේ දුන්න ආචාර්ය දුන්න කියන දුන්න කියන. ඉතින් ආචාර්ය දුන්න කියන්නේ මොකක්ද කියන එක මේ විසුද්ධි මාර්ග සම්නේ මම මේ පරිශීලනය කරන මම මේ අතේ තියාගෙන ඉන්නේ ද්විතීය පරාක්‍රම බාහු පඬිතෙන් රචනා කරපු දබදින යුගයේ සම්පාදනය වෙච්ච විසුද්ධි මාර්ග මහා සම්නය විසුද්ධි මාර්ග මහා සම්නය එහෙමත් අපි කියන පරාක්‍රම බාහු සම්නේ කියලා. එතනදි කියනවා මේ ආරෝපිතේන ආචාර්ය දනුනා කියලා කියන එක පැහැදිලි කරනවා ආචාර්ය දනු මොකද්ද මේ ආචාර්ය දුන්න කියන්නේ නවවියත් ඇජර දුන්න කියලා කියනවා නවවියත් ආචාර්ය දුන්න කියලා කියනවා ඒ නිසා මේ ආචාර්ය දුන්න කියන දුන්න වියත් නවයක් තියෙනවලු ඒකට වියත මෙච්චරක් නම් මේ ප්‍රමාණය ඉඳලා නවයක් එතකොට ඒ ප්‍රමාණය ඉඳලා 9ක් කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අඩි භාගයකට ටිකක් වැඩිපුර වාග තියෙනවා මේ වියතක් කියලා කියන එක. ඒතර මේ අඩි භාගයකට වඩා වැඩිපුර තියෙන වියතෙන් 9ක් ගත්තහම ඒතර සාමාන්‍යයෙන් අඩි 5ක් 6ක් විතර මේ දුන්නක් දිගයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ දුන්න අරගෙන ඒ දුන්නෙන් අපිට කියනවා වියත් ඒ ඒ දුන්නෙන් 500ක් ගණන් කරලා බලන්න කියලා. මේ 500 තමයි අපිට කියන්නේ ගමේ ඉඳලා ආරණ්‍යයට තියෙන දුර කියලා සලකන්නේ. ඒ නිසා එහෙමනම් ගමේ ඉඳලා ආරණ්‍යයට කැලේ පැත්තට දුනු 500ක් ගණන් හදලා බැලුවාම ඒ දුනු 500 සාමාන්‍යයෙන් දල වශයෙන් නිකන් අපිට හිතෙන්නේ කිලෝමීටර අපි ගත්තොත් කිලෝමීටර කිලෝමීටරයකට ටිකක් අඩුව කිලෝමීටර් භාගිකයක් වැඩිව වාගේ මේ අතරතුර ප්‍රමාණයක් වාගේ සමහරලාට දුනු 500ක් ලැබෙයි කියලා නිකන් දල වශයෙන් හිතලා අපිට කියන්න පුළුවන්. ඒතර ඒ වාගේ දුරක් එහෙමනම් ගමේ ඉඳලා අඩුම තරමේ කැලේ ඇතුළට එපමණ දුරක් යනවා නම් අන්න ඒ දුර ගියාට පස්සේ තියෙන සේනාසනට තමයි කියන්නේ ආරණ්‍ය සේනාසනය කියලා. එනිසා අපි දුතාංග කතාවේදී ආරණ්‍ය දැනගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන්. ඉතින් කොහොමද මේ දුනු 500 මණින්නේ? දුනු 500 මණින්නේ කොහොමද? විනයත් කතාවේ විනයත් කතාව කියන්නේ මේ කියන්නේ සමන්ත පාසාదికා විනයත් කතාව කියලා අද තියෙන විනයත් කතාව නෙමෙයි. බුදුගෝසාචාර්යන් වහන්සේ මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථය රචනා කරන වෙලාවේදී මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ ඒ සඳහා පරිශීලනය කරන්නට යෙදුණු මහා අට කතාව, එහෙම නැත්නම් සීහල අට කතාව කියන එක මෙන්න මේ සීහල අට කතාවත් විනයට මධ්‍යම නිකායට දීඝ නිකායට මේ විදිහට මේ මහාට කතාවෙත් කොටස් කොටස් තිබෙන්න ඇති. ඒ අතරේ විනය පිළිබඳව තිබුණු මහාට කතාව තමයි විනයට කතාව කියන්නේ. ඉතින් කියනවා ඒ නිසා එතනදි කියනවා විනයත් කතා සුබුත්තං කියලා කියනවා තම් පරිච්ඡේදං කත්තා මිනිතබ්බන්ති විනයත් කතා සුත්තං කොහොමද යං සබ්බ පටමන් සේනාසනං වා භත්තශාලාවා දුවන දුවසන්නිපාතත්තානං වා බෝධිවා චේතියං වා দূරේපි සේනාසනතෝ හෝති සම්පරිච්ඡේදං කත්තාමින් තබ්බං එහෙමනම් යම් ආකාරයකින් ගම පරික්ෂිප්තයි නම් ගම පරික්ෂිප්තයි නම් අපිට කියනවා මුලින්ම කියන්නේ පරික්කිත්තස්ස ගාමස්ස ඉන්ද කීලතෝ අපරික්කිත්තස්ස පටම ලෙඩ්ඩුපාතතෝ පට්ඨාය යාව විහාර පරික්කේතෝ වවත් මිනිත්වා වවත් තේතබ්බං එතකොට අපිට මුලින්ම කියන්නේ පරික්ෂේප කරපු ගමක් ගැන පරික්කිත ගමකනම් ඉන්ද්‍රකීලයේ ඉඳලා දැන් අපි ඉන්ද්‍රකීලයේ කියන එක කලින් කතා කරානේ මෙන්න මේ ඉන්ද්‍රකීලයේ ඉඳලා ඉන්ද්‍රකීලතෝ ඉන්ද්‍රකීලතෝ අපරි ඉන්ද්‍රකීලතෝ යාව විහාර පරික්කේපා විහාරයේ පරික්ෂේපේ දක්වා පරික්ෂේප කරපු ගාමේ කරා ඉන්ද්‍රකීලයෙන් පටන් අරගන්න කැලේ පැත්තට යන්න යනකොට විහාරයට යම් කිසි වටේට වැටක් හරි තාප්පයක් හරි ගහලා තියෙනවනම් ඒ කියන්නේ ආරණ්‍ය සේනාසනයට වටේට වැටක් හරි තාප්පයක් හරි ගහලා තියෙනවනම් මෙන්න මේ වැට දක්වා විහාර ගමේ ඉන්ද්‍රකීලයේ ඉඳලා දුර බලන්න දුනු 500ක් තියෙනවනම් අන්න ඒක අපිට ගන්න පුළුවන් එතකොට මේ ආරණ්‍ය සේනාසනය කියලා. එතකොට මේ සේනාසනේ තියෙන නම් දුනු 500කට එහා ඉන්න විහාර පරිච්ඡේපයේ තියෙන්නේ. එතකොට ඒක අපිට සලකන්න පුළුවන් එක්තරා විදිහට ආරණ්‍ය සේනසනයක් කියලා. එහෙම නැත්නම් පරික්ෂේප කරලා නැත්නම් ගම. ගම පරික්ෂේප කරලා නැත්නම් පළවෙනි ලෙඩු පාතේ අපි කතා කරා කොහොමද අර මේ ගම පරික්ෂේප කරලා නැති තැනක ගෘහ උපචාරය අරගන්න කාන්තාවක් වතුර විසිකරන දුර එතන ඉඳලා අරගන්න පළවෙනි ලෙඩු පාතේ. ඒකට කිව්වේ ගම කියලා. එතන ඉඳලා ඒ පළවෙනි ලෙඩ්ඩු පාතේ ඉඳලා ඒකයි කියන්නේ පඨම ලෙඩ්ඩු පාතතෝ පට්ඨහය යා විහාර පරික්කේපා සේනාසනේ පරීක්ෂේප කරලා තියෙනවා නම් ඒ සේනාසනේ ආරණ්‍ය සේනාසනේ වැටක් තියෙනවා නම් වැට දක්වා දුර බලන්ද ඒ දුර දුණු 500ක් නම් අන්න ඒ ආරණ්‍ය සේනාසනත් ආරණ්‍යයක් කියලා කියන්න පුළුවන්. සමහර වෙලාවට ගම පරීක්ෂේප කරලා තිබුණත් විහාරේ පරීක්ෂේ ගම පරීක්ෂේප කරලා තිබුණත් නැතත් සේනාසනය කියන එක පරික්ෂේප කරලා නැති වෙන්න පුළුවන්. දැන් මේ මුලින් කියපු ආකාරයේදී අපිට සඳහන් කරේ මේ පළවෙනි අවස්ථා දෙකේ ගම පරික්ෂේප කරපු තනයි ගම පරික්ෂේප කරපු නැති තනයි ඒ දෙපළෙම අපිට සඳහන් කරේ දුනු 500 ගන්න විහාරයේ පරික්ෂේපයේ දක්වන. දැන් විහාරයේ පරික්ෂේප කළා නැත්නම් කොතෙන්ද එනකන්ද අපි ගන්න? විහාරයේට වටේට ආරණ්‍ය සේනාසනේ වටේට වැටක් නැත්තම් පොතෙන් තැනකන්ද අපි ගන්නෙ. ආන් එතකොට අපිට කියනවා විහාරය අපරික්ෂිප්ත නම් පළවෙනියෙන්ම තියෙන සේනාසනය දක්වා ගන්න. පළවෙනියෙන්ම තියෙන සේනාසනය ඒ කියන්නේ අපි ගමේ ඉඳලා කැලෑවට යනකොට කැලෑ පැත්තට යනකොට ආරණ්‍ය සේනාසනෙ මොන ගහනවා පළවෙනිම කුටිය කොතනද බලන්න. අන්න එතන දක්වා අපි සලකන්න ඕනේ. එහෙම නැත්තම් පළවෙනිම තියෙන කුටියක් නෙමෙයි නම් පළවෙනිම තියෙන දානශාලාව නම් භක්තශාලා කියලා කියන දානශාලාව නම් ඉස්සෙල්ලාම හම්බෙන්නේ ඒ දක්වා ගන්න. එහෙම නැත්තම් භික්ෂුන් වහන්සේලා නිතර රැස් වෙන යම්කිසි තැනක් තියෙනවා නම් සමහර වෙලාවට නිතර රැස් වෙන්න යම්කිසි අපිටම පින්ඩපාත යනකොට ගමට පින්ඩපාත යන්න ස්වාමීන් වහන්සේලා ඔක්කොම එක තැනකට එකතු වෙලා තමයි පින්ඩපාත යන්නේ. දැන් සමහර ආරණ්‍ය සීනාසන අපි දන්නවා අපි දැන් ඔය පුහුල්වැල් ආරණ්‍ය සීනාසනේ වාගේ තැනක ස්වාමීන් වහන්සේලා ඔක්කොම ගම කිට්ටුව තියෙන පින්ඩපාත ශාලාවට පින්ඩපාත යන්න එකතු වෙන්නේ අන්න එක් තැනක. අන්න ඒක ඒකට කියනවා නිතර රැස් වෙන තැනක් කියලා. එහෙම නිතර රැස් වෙන තැනක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් සේනාසනේ බෝධිය තියෙන්නේ ගම පැත්තට වෙන්න කෙලවරේම නම් ඉස්සල්ලාම යනකොට බෝධිය නම් හම්බෙන්නේ ඒ දක්වා. එහෙම නැත්නම් ඉස්සල්ලාම යනකොට චෛත්‍ය නම් හම්බෙන්නේ ඒ දක්වා. මෙන්න මේ විදිහට ගමේ ඉඳලා යනකොට පළවෙනියම මොන ගැහෙන මේ කවර් හෝ තැනක් තියෙනවා නම් ඒ දක්වා දුර මැනලා බලන්න දුර දුන් 500ක් ඒ දක්වා දුන 500ක් නම් අන්න එහෙම මේ ආරණ්‍යයක් මේ සේනාසනයක් ආරණ්‍ය සේනාසනයක් කියලා කියන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඒ පළවෙනිම මුණ ගැහෙන තැන සේනාසනයෙන් ටිකක් දුර වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න දෙයක් නැහැ. ඒක තමයි අපි ගන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් සමහර වෙලාවට ගමේ ඉඳලා යනකොට දානශාලාවක් තියෙනවා යම් තැනක. ඒ දානශාලාවේ ඉඳලා තවත් කිලෝමීටරක් ඇතුළේ විතර ඇතුළෙන් තමයි සේනාසනේ තියෙන්නේ. වික්ෂුණාසලෙන කුටි තියෙන්නේ. හැබැයි අර දානශාලාව දක්වා විතරයි අපි ආරණ්‍ය මැනලා බලන්නේ. ගමේ අවසාන තැන ඉඳලා ආරණ මේ දානශාලාව ගාවට විතරයි එතකොට ආරණ්‍ය මනින්න එහෙම නැත්නම් අපිට දානශාලාව නෙවෙයි ගමට පින්දපාත යන්න ස්වාමීන් වහන්සේලා රැස් වෙන්න යම් කිසි මඩුවක් හදලා තියෙනවා. ඒ මඩුව තියෙන්නේ ගමට කිට්ටුව. ගමට කිට්ටුව තැනක මඩුවක් හදලා තියෙනවා. එතන ඉඳලා තව කිලෝමීටරයක් විතර ඇතුළට ගියාම තමයි ආරන්නේ කුටි තියෙන්නේ. හැබැයි අපි ගමේ ඉඳලා දුනු 500 මනින්න ඕනේ අන්න අර මඩුව දක්වා. ඒ නිසා ඒ විදිහට මැනලා මේ දුනු 500 සලක ගන්න කියලා අපට කියනවා මේ විනය අට කතාවේ සඳහන් කරනවා. ඊට පස්සේ කියන මජ්ක්‍ධිම නිකාය අට කතාවේ කියනවා ආරණ්‍ය විහාරයේද අපිට කියන එතනද කියන මජ්ක්‍ධිම නිකාය අට කතාවෙන් පන විහාරස්සාපි ගාමස්සේව උපචාරන්නී හරිත්වා උබින්නම් ලෙඩු පාතනං අන්තරාමිනි තබ්බන්ති වුත්තං එතකොට ඔන්න මජ්ක්‍ධිම නිකාය අට කතාවේ කියනවා දැන් විනයාර්ථ කතාවේ කියන මේ කාරණේ බැහැර කරනව නෙවෙයි වංජිම නිකායර්ථ කතාවේ කරන්නේ. ඒකේ තව ටිකක් තව ටිකක් ඒකේ විස්තරයක්. කොහොමද? ආරණ්‍ය සේනාසනයේ ඒ වාගේම ගමිත් කියන මේ දෙකේම උපචාරයක් අතාරින්න කියනවා. දැන් අපිට විනයට කතාවේ මුලින්ම කියවේ ඉන්ද්‍රකීලයේ ඉඳලා ඉන්ද්‍රකීලයේ පටන් විහාර පරික්ෂේපය දක්වා. නැත්නම් ඉන්ද්‍රකීලයේ ඉඳලා තමයි අපි ආරණ්‍ය සේනාසනෙට දුනු 500 ගණන් කරන්නේ. හැබැයි ඉන්ද්‍රකීලයේ නෙවෙයි තමයි උපචාරයේ තියෙන ඉන්ද්‍රකීලයේ ඉඳලා තව ලෙඩ්ඩු පාතයක් එහාට ගිහිල්ලා තමයි උපචාරයේ තියෙන්නේ. එතකොට විනයේදී කීවේ මේ ඉන්ද්‍රකීලයේ ඉඳලා දුනු 500 ගත්තනම් එතකොට ඒකත් ආරණ්‍ය සේනාසනයක් කියලා සලකන්න පුළුවන් කියලා ශික්ෂාපදයේ සඳහා ආරණ්‍යක ශික්ෂාපදයට. හැබැයි අපිට කියනවා මජ්ක්‍ධිම නිකායට කතාවේ කියන එහෙම බෑ ගමිත් උපචාරයක් අයි කරා. එහෙනම් ඉන්ද්‍රකීලයේ ඉඳලා නෙමෙයි ඉන්ද්‍රකීලයේ ඉඳලා තව ඉන්ද්‍රකීලේ ඉඳලා තව ලෙඩු පාතයක් එහාට ගිහිල්ලා ඒ උපචාරයේ ඉඳලා දුනු 500 මැනලා බලන්න කියලා කියනවා. අන්න ඒ විදිහට දුනු 500 මැන්නට පස්සේ සේනාසනයට යනකොට ආරණ්‍ය සේනාසනයේත් පළවෙනියෙන්ම හම්බෙන කුටිය වෙන්න පුළුවන් පළවෙනියෙන්ම හම්බෙන්නේ චෛත්‍යය නම් දානශාලාව නම් බෝධිය නම් යමක් තියෙන්න පුළුවන් එතන ඉඳලත් උපචාරයක් අතාරින්න. ඒ කියන්නේ එතන ඉඳලත් ලෙඩ්ඩු පාතයක් ගන්න. ආන් මේ ලෙඩ්ඩු පාත දෙක අතරේ දුර දුනු 500ක් නම් තමයි අපිට කියන්නේ මේ කාරණ්‍ය සේනාසනයක් බවට පත් වෙනවා කියලා. ඒ මජ්ක්‍ධිම නිකායට කතාවේ කියන ආකාරය. ඉතින් කියනවා ඉදමෙත්ත ප්‍රමාණං කියලා අපිට විසුද්ධි මාර්ගයේ කියන මේක සූත්‍රාන්තික පర్యයක් නිසා අපි මේ දුතාංග කතාවේදී දුතාංග දරණ භික්ෂුන් වහන්සේගේ දුතාංග ලක්ෂණය සඳහා දුනුපන්සි අපි බලන්න ඕනේ. ගමෙත් උපචාරයත් අතහැරලා එතන ඉඳලා දුනුපන්සිය බලලා ඒ දුනුපන්සිය සේනාසනෙත් ආරණ සේනාසනෙත් උපචාරයත් අතහැරලා මේ දෙක අතරේ තමයි දුනුපන්සිය නැන්ලා බලන්න ඕනේ. එහෙම දුනුපන්සියක් තියෙනවා නම් උන්වහන්සේ ආරණ්‍ය වාසී භික්ෂුවක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට ඔන්න ආරණ්‍ය සේනාසනේ දුනුපන්සිය මැනගන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට අපට තවත් අවස්ථාවක් ලැබෙනවා. සමහර වෙලාවට මේ ගම කියන එක ආරණ්‍ය සේනාසනයේ බොහෝම ආසන්නයේ තියෙන අවස්ථාවක් තියෙනවා. ගම කියන එක ආරණ්‍යෙත් බොහෝම ආසන්නයේ තියෙනවා. ඒ නිසා ඒ වාගේ වෙලාවකත් හැබැයි ආරණ්‍යකාංගේ රකින්න ආරණ්‍යකාංග කියන දුතාංගේ රකින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. කොහොමද මේ පුළුවන් අවස්ථාව? අපිට කියනවා යම්කිසි විදිහකට සචේපි ආසන්නේ ගාමෝ හෝති ගම ආසන්නේ නම් තියෙන්නේ විහාරයේ තිතෙහි මානුසකානං සද්දේ සුයති එතකොට විහාරයේ ඉන්න අයට මිනිස්සුන්ගේ ශබ්දය ඇහෙනවා නම් ගමේ මිනිස්සුන්ගේ කටහඬ පවා ඇහෙනවා. ඒ තරම් ළඟ තියෙන. හැබැයි කියනවා පබ්බත නදී ආදී හිපන අන්තරිත්තා නසක්කා උජුංගන්තුම්. හැබැයි මේ ආරන්නේ ඉඳලා අපට ඍජුවම ළඟ තිබුණාට ගමට ළඟට යන්න බෑ. මැද්දේ තියෙනවා පර්වතයක්. එහෙම නැත්නම් ගඟක් ගලනවා. මේක හේතු වෙන අපිට එහා පැත්තට යන්න බෑ. යන්න නම් අපි ආකා අපි යම්කිසි ආකාරයකින් ඔරුවක නැගලා යන්න ඕනේ එක්කෝ. එහෙම නැත්නම් මේ පර්වතේ මග හැරලා වටේ රවුම් පාරකින් යන්න ඕනේ. එතකොට ඒ ඔරුවේ නැගලා යනකොට ඔරුව ඔරුවක් තියෙන තැන එතන ඉඳලා මේ ඔරුව යන මාර්ගයේ යන්න පුළුවන් මාර්ගයේ මේ සියල්ල බලලා ගම දක්වා යනකොට ප්‍රകൃතියෙන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ ගමේ ඉඳලා ආරණ්‍ය සේනාසනයට එන්න භාවිතා කරන්න සිද්ධ වෙන ප්‍රകൃති මාර්ගය කොහොමද බලලා ඒ ප්‍රകൃති මාර්ගයෙන් දුනුපන්සී මනලා බලන්න කියලා කියනවා ඒතර දුනුපන්සිය මනින්නේ අපි ගමේ උපචාරයේ ඉඳලා ආරණ්‍ය උපචාරය දක්වා සේනාසන උපචාරය දක්වා ඒ මැද දුනුපන්සිය මනින මාර්ගය ප්‍රകൃතියෙන් යන්න සූදානම් වන මාර්ගය කියලා කියනවා. හැබැයි කියනවා ප්‍රകൃතියෙන්ම මාර්ගයක් තියෙනවා බොහොම ළඟයි. ඒ මාර්ගයෙන් ගියාම දුනුපන්සියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආරණ්‍යකාංගේ රකින්න ඕන නිසා ඒ පාර වහලා ටිකක් දුර පාරක් පාවිච්චි කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේ දුතාංග චෝරෝ කියලා කියනවා. දුතාංග සොරෙක්කය කියලා සඳහන් කරනවා. ඒ නිසා අයං දුතාංග චෝරෝ හෝති කියලා කියන නිසා අපිට දුතාංගයේ අංග සම්පාදනයේ පිණිස පාර වෙනස් කරනවා නම් ඒක සුදුසු නෑ කියලා කියනවා. ඒතර මේ විදිහට අපිට දුතාංගයේ පිළිබඳව අංග සම්පාදනය පිළිබඳව කරුණු කාරණා කියනවා. ඊළඟට අපිට සඳහන් කරනවා කොහොමද මේ ආරණ්‍යක භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ ආරණ්‍යක දුතාංගය රකින්න ඕනේ කියලා. ඉතින් අද මේ අපි කතා කරන ආරණ්‍යකාංගය ටිකක් ඉතින් විස්තර සහිතව සාකච්ඡා කළ යුතු දෙයක්. ඒ නිසා අපි අද ආරණ්‍යකාංගයේ රුක්මූලිකාංගය කියන කරුණු දෙකම සාකච්ඡා කරන්න කියලා මම හිතන්නේ අද දැන් කාල වේලාව ටිකක් ඉක්මලා ගියා. ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ ආරණ්‍යකාංගය කියන දුතාංගය අපි කරුණු කාරණා ටික පැහැදිලි කරගන්න බලමු. සචේපන ආරඤ්‍යකස්ස භික්ඛුනෝ ආචාරියෝ වා ආචාරියෝ වා උපජ්ජහයෝ වා ගිලානෝ හෝති. ඔන්න කියනවා ආරණ්‍යක භික්ෂුන් වහන්සේ දැන් ආරණ්‍ය සේනාසනේ ඉන්නේ. ගමෙන් එතකොට දුනු 500ක් ඇතුලෙන් කැලේ ඇතුලේ ඉන්නේ. ඒ ඉන්නකොට මේ ආරණ්‍යයේ ඉන්න තමන්ගේ ආචාර්යයන් වහන්සේ, තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ ගිලන්නේ. උන්වහන්සේට මේ කැලේ ඇතුලේ ආරණ්‍යයේ සප්පාය නැහැ. සප්පාය නැති නිසා උන්වහන්සේට ගමට ගෙනාවා නම් ග්‍රාමාන්ත සේනාසනයක තියාගත්තා නම් බෙහෙත් හේත් කරන්න පහසුයි. එතකොට කියනවා මේ ග්‍රාමච්ඡේනාසනේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ පාදයන් වහන්සේ රැගෙන ඇවිල්ලා ගමේ ඉඳලා උපස්ථාන කරන්න කියලා. හැබැයි ගමේ උපස්ථාන කරනකොට තමන්ට පුළුවන් නම් අරුණ නැගෙන්න ඉස්සලා ගමට යන්න ආරණ්‍යයට යන්න කියලා කියනවා. හැමදාම අරුණ නැගින්න ඉස්සරලා ආරණ සේනාසෙන්ට ගිහිල්ලා දුතාංගය රැකලා අරුණ නැගලුණට පස්සේ ආපහු වෙලා උපස්ථාන කරන්න පුළුවන්. හැබැයි ඉතින් කියනවා යම් කිසි ආකාරයකින් තමන්ගේ ආචාර්යයන් වහන්සේගේ රෝගී උත්සන්න වෙනවා අරුණ නැගෙන වෙලාවේ. ඒ අරුණ නැගෙන වෙලාවේදී උත්සන්න වෙන භික්ෂුන් වහන්සේ මම ආරණ්‍යකාංගේ රකින්න කෙනෙක් ඒ නිසා මට මේ රෝගියට උපස්ථාන කර කර ඉන්න බෑ ආරණ්‍යකාංගේ රකින්න ඕනේ කියලා දමහලා ආරණ්‍යයට යන්න එපා කියලා කියනවා. ඒ නිසා දුතාංගයේ පිරිසිදු කරන එක පැත්තකින් තියලා කියනවා ආරණ්‍යකාංග රෝග උපස්ථානය සිදු කරගන්නයි කියලා. මේ විදිහටත් විධිවිධාන දක්වමින් මෙන්න මේ විදිහට ආරණ්‍යක අංගය පිළිබඳ විධාන අපට කරනවා. ඒ වගේම ආරණ්‍යකාංගයේ ප්‍රභේද තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක කියලා ප්‍රභේද තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ ආරණ්‍යක භික්ෂුන් වහන්සේ හැමදාම ආරණ්‍යක වෙන්න ඕනේ. ඒ කියන්නේ වස්සාන කාලය, සෙසු ඍතුන් වල හැම ඍතුවකම ආරණ්‍ය සේනාසනෙමයි ඉන්නේ උත්කෘෂ්ඨ දුතාංගධාරී. මධ්‍යම දුතාංගධාරියට වස්සාන සමයේ ඇවිල්ලා ග්‍රාමාන්ත සේනාසනයක වාසය කරන්න පුළුවන්, වස් වාසය කරන්න පුළුවන්. හැබැයි ආරණ්‍යක භික්ෂුව වස්සාන කාලෙත් ආරණ්‍ය සේනාසනෙම ඉන්නවනම් හැබැයි කුටියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් රුක්ක මූලිකාංගේ රකින්න බෑ. වස්සාන කාලේ. ඒ නිසා ග්‍රාමාන්ත සේනාසනයක වාසය කරන්න පුළුවන් වස්සාන කාලේ විතරක් මධ්‍යම වශයෙන් දුතාංගේ රකින්න කෙනාට. මෘදුක වශයෙන් දුතාංගේ රකින්න කෙනාට වස්සාන ඍතුවත් හේමන්ත ඍතුවත් කියන ඍතු දෙකම ඕනනම් ග්‍රාමාන්ත සේනාසනෙ ඉන්න පුළුවන්. ගිම්හාන ඍතු විතරක් ආරණ්‍ය වෙලා ඉන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ විදිහට අපිට ආරණ්‍යකාංගය පිළිබඳ ප්‍රභේද දක්වනවා. ආරණ්‍යකාංගයේ බිඳෙන ආකාරය කියනවා. මේ උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක කියන තුන් දෙනාටම ඒ ඒ පිරිසිදපු කාලය, ඒ ඒ පිරිසිදපු කාලය කියලා කියන්නේ උත්කෘෂ්ඨ දුතාංග ධාරියාට නම් අපිට කියන්නේ සියලු කාලයම ආරණ්‍යෙ ඉන්න ඕනේ. මෘදුකයාට නම් මධ්‍යමයාට නම් ඍතු දෙකක් විතරක් ආරණ්‍යෙ ඉන්න ඕනේ. මෘදුකයන්ට නම් එක ඍතුවයි ආරණ්‍යෙ ඉන්න අවශ්‍ය. මෙන්න මේ කියන කාලයේ කියනවා හැමදාම ආරණ්‍ය අරුණ නම් වන්දෝනි. හැබැයි යම්කිසි ආකාරයකට ධර්ම දේශනාවක් තියෙනවා ගමෙන්. ඒ නිසා ග්‍රාමාන්තේනාසනයකට ධර්ම ශ්‍රවණයේදී. ඇවිල්ලා ධර්ම ශ්‍රවණේ කර කර ඉන්නකොට ධර්ම දේශනාව හේතුවෙන් අරුණ නගිනවා. ධර්ම ශ්‍රවණය කරන වෙලාවේදී <clears throat> ධර්ම දේශනාව ඉවර නැහැ. එහෙමනම් උන්වහන්සේගේ දුතාංගේ දිනෙන්නේ නැහැ කියලා කියනවා. ධර්ම ශ්‍රවණේ ඉවර වෙනවා අරුණ නැගෙන්නේ ඉස්සරලා ඒ ඉවර වෙච්ච ගමම්ම Tamanගේ ආරණ්‍යකාංග වෙනුවෙන් ආපහු ආරණ්‍ය සේනාසනෙට එනවා. එනකොට ආරණ්‍යයට එන්න ඉස්සෙල්ලා අතරමඟදී අරුණ නගිනවා. ඒ දුතාංගෙ පිටෙන්නේ නැහැ කියන්නේ. හැබැයි ධර්ම ශ්‍රවණේ ඉවර වෙනවා අරුණට ඉස්සරලා. ඊට පස්සේ හිතන මං ටික වෙලාවක් සැතපෙලා යන්න ඕනේ. ටිකක් විවේක අරගෙන යන්න ඕනේ කියලා හිතලා සැතපුණොත් නිදාගත්තොත් ඒ නිදාගෙන ඉන්න වෙලාවේදී අරුණ නැගුණොත් දුතාංගය බෙදෙනවා කියලා කියනවා. ඉතින් Tamanට යම්කිසි වෙලාවක දැන් මට ආරන්නේ ඉන්න බෑ මං අද ගමේ ඉන්න ඕනේ කියලා ගමක ග්‍රාමාන්ත ග්‍රාමාන්තයේ අරුණ නැංගුත් යම් දවසකදී අනිවාර්යයෙන්ම තුතංගය බිඳිනවා කියලා කියනවා. ඒතර ආයමිත බෙහෙදෝ කියලා ආරණ්‍යකාංගයේ බෙදෙන ආකාරය පැහැදිලි කරලා ඊට පස්සේ කියනවා අයම්පනානි සංසෝ මෙන්න ආරණ්‍යක භික්ෂුවගේ ආනිසංස. ආරඤ්ඤිකෝ භික්ඛු ආරඤ්ඤ ආරඤ්ඤ සංඤම් මනසිකරන්තෝ භබ්බෝ අලද්ධං වා සමාධින් පරිලද්ධුම් ලද්ධං වා රක්කිතුම් මේ ආරණ්‍ය සංඥාව තමන් ඉන්නේ ප්‍රාන්ත සේනාසනයක ආරණ්‍යයක බොහොම විවේකයෙන් කියලා මේ කැලේක ඉන්න සංඥාව මනසිකාර කරන භික්ෂුන් වහන්සේට ඒ දක්වා ලබන්න බැරි වෙච්ච සමාධිය ලබා ගන්න පුළුවන් කියලා. යම් කිසි සමාධියක් ලබා ගත්තා නම් ලබාගත්තු සමාධිය රැක ගන්න තමන් වහන්සේට උපකාර ලැබෙනවා කියනවා. මොකද ආරණ්‍ය සේනාසනයක ඉන්නකොට Tamanට මේ සමාධියට තියෙන බාධක අතිශය අඩුයි. බොහොම විවේකයි. නමුත් ගමක ග්‍රාමාන්ත සේනාසනයක නිතරම මිනිස්සු වෙනවා, නිතරම ශබ්දබද්ද ඇහෙනවා. මේ නිසා භාවනාවට බාධාකාරී. ඒ නිසා මේ වික්ෂුන් වහන්සේට ආරණ්‍යක වෙනවා නම් කියනවා සමාධිය ලබන්න පහසුයි කියලා කියනවා. ලැබුම් සමාධිය රැකගන්නත් පහසුයි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ තියෙන සත්තාපි සත්තමනෝ හෝති. ශාස්ත්‍රුන් වහන්සේත් සතුටු සිත් ඇති කෙනෙක් බවට පත් වෙනවා ආරණ්‍යක භික්ෂුවක් පිළිබඳව. භාග්‍යතුන් වහන්සේ සතුටු වෙනවා ආරණ්‍යක භික්ෂුව පිළිබඳව. භාග්‍යතුන් වහන්සේ මේ අපට දක්වනවා තේනහාන තේනාහන් නාගිතස්ස මේ නාගිත ස්වාමීන් වහන්සේ කියන තේනාහන් නාගිතස්ස වික්කුණෝ අත්තමනෝ භූමි අරණ්‍ය විහාරේන මේ නාගිත කියන භික්ෂුවගේ ආරණ්‍ය විහරණේ පිළිබඳව සතුටු වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ කෙනෙක් ඉදිරියට කියනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ආරණ්‍යක භික්ෂුව පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම තමයි පන්තසේනාසන වාසිනෝ චස්ස අසප්පාය රූපාදයෝ චිත්තන්න විච්චපන්ති. මේ ප්‍රාන්ත සේනාසනයක් ඇසුරු කරනකොට කියනවා අසප්පාය රූප ආදීන් සිත වික්ෂිප්ත භාවයටපත් වෙන්නේ නැහැ කියලා කියනවා. විගත සන්තාසෝ හෝති සන්ත්‍රාසයේ පහළ යනවා කියලා කියනවා. ඒකට හේතුව Tamanට විවේකයෙන් ඉන්න අවකාශ ලැබෙන නිසා Tamanගේ සන්ත්‍රාසය පහළ යනවා කියනවා. ජීවිත නිකාන්තින් ජහාති Tamanගේ ජීවිතය පිළිබඳව තියෙන තෘෂ්ණාව කියන එක දුරු වෙනවා කියලා කියනවා. මොකද Taman ආරන්නේ ඉන්නේ. ආරන්නේ කියන්නේ බොහොම පරිශ්‍රයේ තියෙන තැනක්. බොහොම අනතුරු සහිත තැනක්. කොයි වෙලාවෙ වනසතෙක්ගෙන් Tamanට කරදරයක් වේද දන්නේ කොයි වෙලාවෙ සර්පයෙක්ගෙන් Tamanට කරදරයක් වේද දන්නේ කොයි වෙලාවේ Tamanට වෙන වෙන යම් කිසි ලෙඩක් දුකක් හැදෙලා ගමට ඇවිල්ලා බෙහෙතක් හේතක් කරගන්න බැරි වෙයිද දන්නේ මේ නිසා Tamanට මේ නිරන්තරයෙන්ම මරණයත් එක්ක Taman ඉන්න වාසයක් තියෙනවා ආරණ්‍ය වාසී භික්ෂුවට එනිසා උන්වහන්සේට මරණයත් එක්ක මරණ සංඥාවක් පුරුදු පුහුණු කරහම මරණ බය දුරු වෙනවා මරණ බය දුරු වුණාම උන්වහන්සේට ජීවිතය පිළිබඳ තෘෂ්ණාව දුරු වෙනවා ඒක භාවනාවට අතිශය උපකාර වෙනවා පවිවේක සුඛ රසං අස්සාදේති ප්‍රවිවේක සුඛයෙහි රසය ආස්වාදනය කරනවා පංසුකූලිකාදී භව උපචස්ස පතිරූපෝ හෝති මේ ආරණ්‍යක භික්ෂුන් වහන්සේට පාංශුකූලිකාදී භාවයත් සුදුසු වෙනවා කියලා කියන මොකද උන්වහන්සේට පාංශුකූලිකාංගාදී රකින්ද කාටවත් එච්චර මේ Taman නිරන්තරයෙන් මුණ ගැහිලා නිරන්තරයෙන් මිනිසුන් සමග ගැටෙනකොට පාංශුකූලිකාංග ආදී දුතාංග රකින්නවා කියන එක පහසු නෑ. හැබැයි ආරණ්‍යක භික්ෂුව බොහොම විවේකයෙන් තනියම ඉන්නේ. ඒ නිසා උන්වහන්සේට පාංශුකුලිකාංග ආදී අංගත් රකින්න හැකියාව ලැබෙනවා. ඒවටත් පහසු වෙනවා කියලා කියනවා. ඊට පස්සේ අපිට ගාථා කීපයක් දක්වලා අපිට ආරණ්‍යකාංගී ආනිසංස දේශනා කරනවා. පවිවිප්තෝ අසංසට්ඨෝ පන්ත සේනාසනෝ සේනාසනේ රතෝ ආරාධයන්තෝ නාතස්ස වනවාසේන මානසං මේ වනවාසී වෙලා ඉන්න භික්ෂුන් වහන්සේ පවිවිත්තෝ විවේකයේ ඇලිලා අසංසත්තු බොහෝ දෙනා සමග ගැටිලා වාසය කරන්නේ නැතුව අසංසත්තව පන්ත සේනාසනේ රතෝ ප්‍රාන්ත සේනාසනයක ඇලිලා වාසය කරන උන්වහන්සේ නාතස්ස මානසං වනවාසේන ආරාධයන්තෝ තථාගතයන් වහන්සේගේ සිත සතුටු කරනවලු මේ වනවාසයෙන් යුතුව වාසය කරලා ඒකෝ අරඤ්ඤේ නිවසං යං සුඛං ලබති යති රසං තස්සන වින්දති අපි දේවා සයින්දකා අපට සඳහන් කරනවා ඒකෝ මේ විදිහට මේ තථාගතයන් වහන්සේක සිත සතුටු කරන යම් කෙනෙක් අරන්නේ වාසය කරනවා නම් ඒ යතිවරයන් වහන්සේ යම් සුඛං ලබතේ යම් සැපයක් ලබනවා නම් උන්වහන්සේ විඳින රසය උන්වහන්සේට තියෙන මේ ප්‍රවිවේක රසය කියලා කියන එක රසං තස්ස නවින්දන්ති අපි දේවා සයින්දකා ඉන්ද්‍ර කියන ශක්‍ර දේවේන්ද්‍රයා සහිත දෙවිවරු පවා මේ ආරණ්‍ය වාසීන භික්ෂුන් වහන්සේගේ ප්‍රවිවේක සුඛය කියන විවේක සුවය විඳින්න ලබන්නේ නැහැ කියලා කියනවා අඩුමතරමේ දෙවියන්ටවත් ඒසක නැහැ කියලා කියනවා පංසු කූලංච ඒසෝව කවචං විය ධාරයන් අරඤ්‍ය සංගාම ගතු අවශේෂ දුතායුදු පංසු කූලංච පංසු කුහලයක් මේ අරඤ්‍ය වාසී භික්ෂුන් වහන්සේටම දරමින් ඒසෝ ඒව මේ අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේම කවචං වියදහරයන් හරියට කවචේ කියලා කියන්නේ යුද්ධයක රජ කෙනෙක් අඳින සන්නාහය. මේ සන්නාහය නිසා තමයි රජ කෙනෙක් මේ යුද්ධයේදී තමන්ගේ පපුව රැකගන්නේ. පපුවට අඳින මේ ආරක්ෂක ආවරණය කියන සන්නාහය කියලා. ඉතින් පංස් කූලයක් දරන භික්ෂුන් වහන්සේ හරියට නිකන් යුද්ධයකදී සන්නාහයක් දරන රජ කෙනෙක් වායි කියලා කියනවා. ඒ නිසා ඒ නිසා මේ පංස් කූල පංස් කූලයේ දරනවා මේ අරඤ්‍යමාසී භික්ෂුව හරියට නිකන් රජ කෙනෙක් සන්නාහයක් දරනව දරනවා ඒ විදිහට කරලා අරඤ්‍ය සංගාමගතෝ අවශේෂ දුතායුදෝ අරණ්‍ය කියන මේ යුද්ධ භූමියට ගිය මේ පංස්කූලික ආදී දරණ භික්ෂුන් වහන්සේ අවශේෂ දුතායුදු සෙසු දුතාංග කියන ආයුධක් Taman දරා ගන්නවා කියලා කියනවා. සමත්ථෝන චිරස්සේව ජේතුම් මාරං සවාහිනින් තස්මා අරඤ්ඤවා සම්හි රතින් කෛරාත පණ්ඩිතෝති මේ නිසා ඒ භික්ෂුන් වහන්සේ සෙසු දුතාංගත් දරාගෙන සමත්තෝ නචිරස්සේව නොබෝ කලකින්ම ජේතුම් මාරං සවාහිනින් සේනා සහිත මාරයා ජය ගන්නට සමත් හෝ සමාර්ථ වෙනවා කියලා කියනවා. තස්මා අරඤ්‍ය වාසංහි ඒ නිසා මේ අරඤ්‍ය වාසීහි පඬිතු රතින්කයනාත නුවණැති උතුමන් වහන්සේ ඇලී වාසය කරනු මැනව කියලා අයං ආරාණ්‍යකංගේ සමාදාන විධානප්ප බෙහෙත බෙහෙදානි සංස වන්නනා කියලා බුදුගෝසාචාර්යන් වහන්සේ මේ ආරණ්‍යකාංගය පිළිබඳව කරුණු කාරණා අපිට අවසන් කරනවා. ඉතින් අද දවසේ අපිට මේ දේශනේ සඳහා අපි වෙන් කරගත් කාල වේලාවත් අවසන් වන නිසා ඉතින් අපි ආරණ්‍යකාංගය කියන දුතාංගය පිළිබඳව කරුණු කාරණා විවරණය කිරීමෙන් අද දවසේ මේ දේශනේ අපි સમાප්ත කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අපි ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්ට යෙදුණු මේ නිවන් මාර්ගය විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ අපිට පැහැදිලි කරන ආකාරයට අපි මේ විස්තර විවරණය කරන්නේ. ඉතින් ඒ නිසා මේ විස්තර විවරණය කිරීම අපි හැම සියලු දෙනාටම නිවන් මඟ පැහැදිලි කරගන්නට හේතු වෙන වටිනා කියන ධර්මාර්ථ පැහැදිලි කිරීමක්. ඉතින් ඒ නිසා මේ අපි රැස්පත් කරගත්ත ධර්ම දානමේ කුසලය සියලු දෙවියෝ සහිත ලෝක සත්‍ය අනුමෝදන් වෙත්වා කියන අදහස නැතුව අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමින් අවසන් කරනවා. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරමිති දෛහිමනම් පෙරවන් සරණ සිල් දිනාටම